හොඳයි එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි හැමදෙනාමත් මේ තම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා සතියේ ඉරිදා දින හිමි කරන ධර්ම සාකච්ඡාවට අද බොහෝ වෙලා ප්‍රමාද වුණා පිළිබඳ මගේ කනගාටු ප්‍රකාශ කරනවා ඉතින් මම ඉතාම ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කරනවා අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරන්න තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි පිටතාගතයන් වහන්සේට নমස්කාර කරමු අතිශයින්ම කෘතඥතා පූර්වක උන්වහන්සේ අපේ වන්දනීය වූ ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේ මේ දවස්වල අප සාකච්ඡා කරන්නේ දීඝනිකායේ මුල්ම වර්ගයේ සීලඛණ්ඩ වර්ගයේ තියෙන මහා සීහනාද සූත්‍රය අපි පසුගිය සතියේ ඊට අනුයුක්ත තවත් දේවල් සාකච්ඡා කළා. ඒ සූත්‍රයේ ඒ පසුබිම වෙන්නේ බුදුරජාණන් වහන්සේ කන්න කත්තල මිගදායේ වැඩ වාසය කරන කාලේ ඒ සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන අන්‍යාගමික පැවිද්දෙක් භික්ෂුවක් අචේල කස්සප කියලා. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේ සමග සතුරු ස්වාමීචි කතා කරලා යම් දැනුම් දීමක් කළා උන්වහන්සේට මේ අහලා තියෙනවා ගෞතමයන් වහන්සේ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සීලූම භාවනා ක්‍රම තපස් ක්‍රම මේ අයින් කරනවා ගරහනවා කියලා. විශේෂයෙන් තාපස ක්‍රම මේ ගරහනවා කියලා. ඒතර බුදුරජාන් වහන්සේ කිවා ඒක චෝදනාවක් පමණ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ උග්‍ර තපස්කම් කරලා ඒ තාපස මාර්ගයේ අනුව ගිහිල්ලා දුගති ගාමි වෙන අයත් සුගති ගාමි වෙන අයත් ඉන්නවා. එච්චර මහන්සි භාවනා කරන්න හදලා දුගතිගාමි වෙන සුගතිගාමි වෙන තියෙන නිසා ඒ ඒකට ඒ එච්චර දැනුමක් අවබෝධයක් ඇති තථාගතවරයේ ඒවට ගරහයි කියන එක කොහොමද පිළිගන්නේ කියන බෑ කියලා. ඉතින් අපි ඊට පස්සේ සාකච්ඡා කළා එක එක ක්‍රමවලට මේ සත්‍ය අවබෝධ සඳහා උනන්දු වෙන විදි සහ බුදුරජාණන් වහන්සේ තෙන්දි විශේෂයෙන් සඳහන් කරනවා මෛත්‍රී සිතෙන් තොරව පැවිද්දක් පවතින්නේ නැහැ යහපත් විදිහට. මේ සිතෙන් තොරව. වෛර සිතෙන් තොරව. එතකොට ඒ ආශ්‍රවක්ෂය සඳහා යන ගමන් මාර්ගයත් ඊට පස්සේ අවෛරී භාවයේ උදෙසා මනස සුරවන ගමන් මාර්ගයක් ඒක විශේෂයි අවෛරී භාවයෙන් තොරව මේකට පියවර තබන්න බෑ ඒ නිසා මේ මාර්ගයත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා ඊට පස්සේ ඒ ඇත්ත කියනවා මේ පැවිද්ද කියන එකයත් පැවිද්දෙක් ඒ පැවිද්ද කියන එක දුක්කරම් භෝගෝතම සාමාන්‍යං දුක්කරම් බ්‍රහ්මඤ්ඤා මේ ශ්‍රමණත්වයේ කියන එක බොහෝම දුෂ්කර දෙයක් මේ බ්‍රාහ්මණත්වයේ කියන එකත් බොහෝම දුෂ්කරයක් දුෂ්කර දෙයක් කියලා එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ඉතින්දියාට පකිතිහිකු පකිතිකෝ ඒසා කස්ප ලෝකස්මින් දුක්කරං සාමාන්‍යං දුක්කරං බ්‍රහ්මඤ්ඤං ඒක තියෙන ස්වභාවයක් තමයි මේ පැවිද්ද කියන එක බ්‍රාහ්මණයෙකු වීම කියන එක පැවිද්දෙකු වීම කියන එක මේ දෙකම දුෂ්කර කාර්යයක් කියලා. එතෙන්දී ඉතින් යටේල කස්සපැත්ත ඒ අචේල කස්සප කියනකොට මේ ඇත්ත ඇඳුම් ප්‍රතික්ෂේප කළා දිග භා ඒ දුෂ්කරක්‍රියා මාර්ගයකට පිවිසී ඇත්තු. එතකොට එතෙන්ද බුදුහාම කියනවා ඒ විදිහට ආචාර ධර්ම ක්‍රම මනුෂ්‍යාචාර ධර්ම ක්‍රමින් බැහැර වෙලා කෑම කනකොට ඒකත් ආචාරශීලී බවෙන් තොරව ඒකෝ මා කිව්වේ නෑ කියන්නෙත් නෑ එකක් අවශ්‍ය නෑ අපි අහලා තියෙනවා එක එක්කෙනා එක එක ක්‍රම ඉන්දියාවේ කල තිබුණා දැන් ඉන්දියාව විතරනේ ග්‍රීසියේ බැලුවා තව ක්‍රම තියෙන එකට පිළිගන්න ක්‍රම තියෙනවා ශ්‍රී ලංකාවේ හෝ ওই දුතාංග ක්‍රම ටිකක් එහාට ගිහිල්ලා කරන ඇතුත් ඉන්නවා සත්‍ය අවබෝධය සඳහාම නෙවෙයි වගේ ඒකක්වත් එතකොට අගේ කරන්න බෑ කියලා. එහෙම දෙයක් දුෂ්කර සාමාන්‍ය සමනත්වයේ දුෂ්කරයි බ්‍රාහ්මණත්වයේ දුෂ්කරයි කියලා කියන්න බෑ ඒ විදිහේ දෙයක් කළා කියලා. ඒත් බුදුරජාණන් වහන්සේතින්දී කියනවා මේ සාමාන්‍ය කෙනෙකුට උනත් පුළුවන් අඩුගාන උන්වහන්සේත් කියන වතුර ගෙනෙන්න තමන් ගන්න ඒ කුඹදාසි කියලා තෙන්දි කියන්නේ ඒ කාලේ හැටියට තමන්ගේ දෙට වතුර අදින මේ කෙනෙකු වුණත් කෙනෙකුට උනක් පුළුවන් මම මාසෙකට සැරයක් ඊට පස්සේ කන්නේ මේ වගේ ඇඳුම් අඳින්න තින්න පුළුවන් මං ගස් යට විතරයි නිදාන්නේ කියලා යම් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා කියන්න පුළුවන් මේ මම මේ විදිහට තපස්කම් කරනවා කියලා. එහෙම වුණාම ඒක කොහොමවත් දුෂ්කර ශ්‍රමණත්වයේ දුෂ්කරයි බ්‍රහ්මත්වයේ දුෂ්කරයි කියන ගොඩස අයිති කරන්න බෑ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ කියන සැබෑ ලෙසින්ම ශ්‍රමණ භාවය හෝ බ්‍රාහ්මණ භාවය දුෂ්කරයි කියලා කියන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ යතෝකෝ කස්සප බිකු අවේරං අභ්‍යාපජ්ජම් මෙත්ත චිත්තම් භාවේති මේ තමන් අපි දන්නවා වෛර කියන ස්වභාවය. මං මං කැමති දෙයට අනිත් අකමැති වෙනකොට මං වෛර කියනවා. මට අකමැති වෙනකොට මං ඒත්තන්ට වෛර කියනවා. ඇත්තන්ට හෝ ඒ පිරිසකට හෝ කාට හරි එහෙම සිදුවීමක් අප මනස තුල නැගෙනවා. හොඳට කල්පනා කරන්න මං සීලූම විස්තරාත්මක කියන්න ඕන කල්පනාවෙන් බලන්න. මේක හුදකලා ගමනක් වෙන්නේ ඒකයි. පට්ටිසෝතගාමි වෙන්නේ ඒකයි. යතෝචකෝ කස්සප භික්ඛු ඒ සත්‍යාබෝධය සඳහා යන කෙනෙක් යම් විදියකින් වෛරයෙන් තොරව ඒ වචනේ සුළු කොට සලකන්න බෝ වෛරය කියන්නේ පරණ සිදුවෙච්ච දෙයක් අකමැති දෙයක් අනුව ඒ පරණ සිදුවීම සිදු කළ පුජ්‍යලයාට හෝ පිරිසට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන වෛරසිතී ඒක තමයි ඊට පස්සේ අභ්‍යාපජ්ජං ඊට පස්සේ ඇත්ත මොනවා කළා ඇත්ත හරි ඒ ඇත්ති හරි මොනවා කරත් ඒක වැරදි විදිහටමයි පේන්නේ එහෙම නැති මෙච්ච මෙච්චිත භාවිතා කරනවා නම් ඊළඟට ආසවානංච කයා ආශ්‍රව කියන දන් කාමාශ්‍රව කියන ඒවා මට මේ විදිහට මේ විදිහට තියෙන්න ඕන මම මේ අයරින් මේ අයරින් මේ දේ ලබා ගන්න ඕන කියලා යටි හිතේ අපිට ප්‍රාර්ථනා තියෙනවා. මේක ගත්තොත් මං අගේ ඇති මිනිසෙක් ගැහණියක් වේවි. මේ දේ කළොත් මා අගේ ඇති භික්ෂුවක් භික්ෂුණියක් වේවි කියලා තියෙන පැතුම්. මේ එක්තරා කමියුනිටි ඉන්න ඕනේ. ඒ ඒ කාමාශ්‍රවයන්, භවආශ්‍රවයන්, අවිජ්ජාශ්‍රවයන්, දිත්තාශ්‍රවයන් කියන අපට ඇතුළට කාන්දු වෙන ගතියක් තියෙන. ඒක නතර වෙන තැනක් තියෙනවා කියලා කියන්නේ. දිත්තේව ධම්මේ මේ ඇඟ තියා මේ හුස්ම ගන්න පෙනහළු දෙක තියෙද්දීම මේ වැඩේ කරන්න පුළුවන්. තිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්ත උපසම්පජ්ජ විහෙරති එහෙම පුළුවන් නම් කියන්න පුළුවන් අයං උච්චති කස්සප බික්කු සමනෝයිතිපි බ්‍රාහමනෝතිපි අන්න ඒ වගේ සත්‍ය අවබෝධය කර ගන්න උනන්දු වෙන කෙනෙකුට ශ්‍රමණයා කියලා හෝ බ්‍රාහ්මණයා හරි කියලා කියන්න පුළුවන්. මේ බ්‍රාහ්මණ කියනකොට අර මේ ඉන්දියානු ඒ ක්‍රමයට ආපු ඒ කුල බෙදිල්ල කියන එක ගන්න එපා වර්ග බෙදිල්ල කියන එක ගන්න එපා මෙතන සත්‍යාවබෝධය සඳහා උනන්දු වෙන හා මේ මාර්ගයට පිළිපන් මේ මාර්ගයෙන් ප්‍රතිඵල ලත් ඇත්තන්ටයි මේතන බ්‍රාහ්මණ කියලා කියන්නේ රහතන් වහන්සේ කියලා අප කියන්නේ අන්නේ ඇත්තන්ට ඊට පස්සේ ඔක්කොම එක එක ආයෙත් බුදුහාමුදුර කියනවා එක එක ක්‍රම ඒ සත්‍ය අවබෝධය සඳහා උනන්දුයන්ට දරකම නෙවෙයි මතකද මුල්ම සූත්‍රයේදී බුදුහාරෝ අර කාමසුකල්ලිකාන යෝගය කියනකොට හීනෝ ගම්මෝ පෝතුජ්ජන්කෝ හීනයි ග්‍රාම්‍යයි පහත් කියලා කිව්වා අනේරි අනත්ත සංහිතයි නමුත් අත්ථ කියලා මතාන යෝගයට උන්වහන්සේ කිව්වේ අනරියෝ අනත්ත සංහිතෝ දුක්ඛෝ අනිරිය අනත්ත සංග දුක් සහගතයි ඒක උතුම් කියලා කොටස දාන්න බෑ ප්‍රතිඵල අඩුයි ප්‍රතිඵල ලැබෙන අඩුයි කියනකො ඒ ඒ විශේෂණ පද තුන පමණයි පාවිච්චි කරේ. මෙතින්දී ආයෙත් ඒ බුදුරජාන් වහන්සේ ආයෙත් කියන කොම ක්‍රම අරගෙන ඔය එකකින්වත් සත්‍ය අවබෝධය කරන්න බෑ. නමුත් ඔය ඔය එක එක ක්‍රම අනුගමනය කිරීමේ ක්‍රම වඩා අඤ්ඤත්‍රේව ඉමාය මත් අත්තාය ඉමිනා තප්පෝ උපක්කමේන ඔය පුංචි පුංචි ඒ මේ දේවල් කරලා කරන වැඩපිළිවෙලටත් තොරව වැඩපිළිවෙලින් තොරව ඔය තපෝ උපක්‍රමේ දේ කරලා මට පුළුවන් වෙයි සත්‍ය අවබෝධය කරගන්න කියලා එක එක මාධ්‍යන් ශරීරයේට සමාජයේ අනුගත ක්‍රමය අනුව සමාජයේ පිළිගත් හෝ තමන්ගේ ආගම පිළිගනු ලබන නැත්නම් තමන්ගේ පරිසරයේ ඉන්න අනිත්‍යත්ව අගය කරනු ලබන දේට කැමැත්තක් ඇතිව කරන උපක්‍රම තියෙනවා. ඉන්නේ ඒ වාටය නොයා පුළුවන් සත්‍ය අවබෝධය කරගන්න කියලා බුදුජානක සාහිත්‍ය කිව්වහම අපි දැන් එන්නේ ඊළඟට ඒ මම අතීත කතාව කිව්වේ. ඒ කියන්නේ ගිය සති කතාව. ඒ අචේල කස්සපේ සත්‍යාබෝධය සඳහා උනන්දු වෙන අවංකව උනන්දු වෙන මේ මිනිසා මේ පැවිද්දා බුදුරජාන් වහන්සේගෙන් තාච් කියනවා. ඒවං උත්තේ අචේලෝ කස්සපෝ අචේල කාශ්‍යපතුමා ඒ භාග්‍යතුන් වහන්සේට කියනවා කතමා පනසා භෝගෝතම සීල සම්පදා. දැන් බුදුජාන් වහන්සේ දේශනා කර මේක සඳහා ක්‍රම මාර්ගයක් තියෙනවා. එයාහන මොකද්ද සීල සම්පදාව? මොන ආචාර ධර්ම මාර්ගයකට අනුයුක්ත වුණොත්ද මේ මාර්ගයේ සත්‍ය අවබෝධ සඳහා එන්න පුළුවන්. කතමා චිත්ත සම්පදා තමන්ගේ මනස මනසේ පුතුජන කෑලි හලලා පොදු පොදු මිනිස්සු කෑලි හලන්න ඕන. ඒ කියන්නේ කවුරුත් උනන්දුනේ ඒවා තියෙනවානේ. බත් කන්න කවුරුත් උනන්දුයි. දරුවන් හදන්න කවුරුත් උනන්දුයි. ගෙවල් ලස්සන කරන්න කවුරුත් උනන්දුයි. ශරීරයට අලුත් ඇඳුම් අන්තන්න කවුරුත් උනන්දුයි. අන්න ඒ උනන්දු වීම අයින් කරලා. පොදු උනන්දු වීම තියෙනවානේ. කවුරුත් කරන පොදු උනන්දු වීම අයින් කරනවා අයින් කරාම මනස කියන එක මනස මනස කිය මනස කියලා එකක් තියෙනවනේ ඔළුව හරහා වැඩ කරන්නේ ඔක්කොටම තියෙනවනේ දැන් ඒකක් ඒ මනසේ ඒ පොදු කෑලි ටික හලලා හලලා දැම්මම මම තේරෙන්න කියන්නේ නැත්තම් අපි කියන අකුසල ධර්ම කියලා ඒවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්චය සහ කුක්කුච්චය සහ විචිකිච්ඡා කියන ඒවා ඩිංගෙ ඩිංගෙ අයින් කරා මනසේ අර කතා බහ කරන ඒවා අයින් වෙලා අපි ඔක ඥාන කියලා කියන්න පටන් ගත්ත ඒකට. ඒකට ඒක තමයි චිත්ත සම්පදාව කියන්නේ. මේ බොහොම වැදගත් මේ කාරණේ. මනසට පුළුවන් ඔය හිතවිලි වලින් තොරව ජීවත් වෙන්න. අන්තිමේදී මනස නොමනස වෙන බවක් මානසිකාර විතරක් නෙවෙයි බවක් වෙනවා දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යනකොට ඒ තියෙනවා අනන්ත විඥානත්වයේ තියෙනවා නොකිසිවක් බව තියෙනවා අනන්තාවකාශයේ තියෙනවා මේ මනස තුල මේක අත්දකින්න පුළුවන් ඊට පස්සේ නේව සංඥා නා සංඥා මනසක් ඇති නැති තත්වයට යනවා හිතන නොහිතන තත්වයකට යනවා නිරෝධේ නිරෝධය කියන එක එකකටවත් අයිති දෙයක් නෙවෙයි එතකොට ඒ ඇත්ත අහනවා කතමා චිත්ත සම්පදා කතමා පඤ්ඤා සම්පදෝ පඤ්ඤා සම්පදාව ඒකේ පඤ්ඤා කියන වාසිය මම මේ වචනේ පාවිච්චි කරන ප්‍රඥාව වාසිය ඒ වාසිය ලබා ගන්නට තියෙන ක්‍රමය මොකක්ද කියලා සම්පදා කිව්වේ ඒක අන්න ඒ ඒ අචේලකස්සප ඒ උතුම් මිනිසා බුදුහාඳුරගෙන් ඒ මහාන කොට ඒ ඒ පරිබ්‍රාජකයෙක් එක්නේ මම ඒ උතුම් ඇත්තා කියන්න හේතුවක් තියෙනවා හොඳද ඒක අපි අන්තිමට ඒ ඒ ඇයි මායට උතුම් ඇත්තෙක් කියලා කියන්නේ එයා වාසනාවන්තේ බුදුහාමුදුරන්ට එක්ක මෙච්චර දුරට කතා කරන්න ලැබීමම වාසනාවක් යාට ඉන්සා යා හුඟක් වාසනාවන්තයි එතකොට බුදුහාමුදුර දේශනා කරන ඉද කස්සප කාශ්‍යපය අපිට මතකද දැන් මේ ආයෙත් අපි ටිකක් පසුපසට ගියොත් එහෙම දීඝනිකායේ සීලakkන්ද වර්ගයේ සූත්‍ර ඒ ගොනු කරගත්තම් දැන් ඒ සූත්‍ර දෙකක් අතර කාලය අවුරුදු 20ක් 30ක් 40ක් වෙන්න පුළුවන්. දැන් එකින් එකට පොතේ තියෙනවා. එතකොට ආයෙත් ඒ ශීලඛණ්ඩ වර්ගයේ තියෙන ඒකට බෙදලා තියෙන්නේ ඇයි මේක බුදුහාමුදුරුවෝ මේ සතාගතවරයෙක් ලෝකේ පහළ පහළ වුණාම ඒතර මනුෂ්‍ය භාවයේ ඉක්මවා යන්න ඒ වචනේ හොඳ නැති වුණොත් දැන් හිතාගම් පොදු ජන භාවයේ පුතු ජන භාවයේ කවුරුත් කරන දේවල් නෙවෙයි කරන්නේ ඊට වඩා ඩිංගක් පහු කරගෙන යන ලොක්ෙක් වෙන්න නෙවෙයි හොඳ කෙනෙක් වෙන්න නෙවෙයි දුක්ඛත්වයේ තේරුම් ගන්න. ඒ ඒ උදාහරණ අනුගමනයේ සමාවෙන් ඒ ඒ ක්‍රමයේ අවධාරණය කරන මෙතෙන්දී ඉද කස්සප කාස්සප මෙහිදී මේ ලෝකේ තථාගතරේ තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධ සම්්‍යක් සම්බුද්ධ භාවයට පත්න තථාගතවරයේ කී පහළ වීමක් සිදු වෙනවා මේ පෘථිවි ධාතුව තුළ. මේ ලෝක ධාතේ එක්තරා කොටසකක සිද්ධ වෙනවා. මනුෂ්‍යත්වය තුළ තමයි සිද්ධ වෙන්නේ. ඒකට ඉන්දියාව ඒවා මෙයා නම දාගන්න නැතුව මුළු මේ බ්ලූ ප්ලැනට් එක ගැන මේ හිතලා ගන්න. මේ ඔක්සිජන් සහිත. මේ මිනිස්සු සමාජය තුල මතුවලා එනවා පද්මයක් පුණ්ඩරීකයක් තථාගතත්වයේ කියන්නේ. ඒ තථාගත මනුෂ්‍යත්වය පහළ වුණාම ඒක අසිරිමත් සිදුවීමක්. අපි දන්නවා ඒක. තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ ඒ සම්්‍යක් සම්බුද්ධ වූ අරහතු තථාගත වෙරේක් ලෝකෙ උපදිනවා. ඒත් උන්වහන්සේට පස්සේ සත්‍ය අවබෝධය කරගෙන ක්‍රමයක් දේශනා කරනවා අඩුපාඩු රහිතව ස්වාක්ඛාත වූ ක්‍රමයක් ඒක. ආධ්‍යාත්මික අභිමානයක් තියෙන්න ඕනේ ඒකට අවතීර්ණ වෙලා ඉන්නවා. ඒක අත්‍යවශ්‍යමයි. එතකොට ඒ කියා දෙන ක්‍රමය තථාගත වරේකු විසින් අපට කියා දෙනු ලබන ක්‍රමය ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරිඋසහන කල්යාණම් පටන් ගන්නකොටමත් රසවත් හොඳයි වරදක් පෙන්වන්නට බෑ මේ අහවල් දෙයක් නැත්තම් හොඳයි කියලා මැද මේක කරගෙන යනකොටත් තේරෙන මේක කොච්චර හොඳ දෙයක්ද කියලා ප්‍රතිඵල ලබන්න ලබන්න Taman රස විඳිනවා දීර්ඝාල බලන පරිෝසాన කල්යාණං අවසානයේ නම් අතිශයින්ම සුන්දරයි සුන්දර විය යුතුයි මැදත් මෙච්චර සුන්දර නම් පටන් ගැනීමත් මෙතක් මෙතක් මෙතරම් සුන්දර නම් එතකොට මේ ශීල ක්‍රමයෙන් උන්වහන්සේ දේශනා කරා චූල ශීල, මජ්ක්‍ධිම ශීල, මහා ශීල කියලා. අපේවා දන්නව මොනවද කියලා. එකක් තමයි පුතුජන භාවයට ආයිබෝවන් කියන්නේ ශාරීරිය හසුරුවනවා. එකක්. පුතුජන භාවයේ විශේෂයෙන් අන්ධ බාල බව අයින් කළා කල්යාණ පුතුජනෙක් වෙන්න උත්සාහ කරන විශේෂයෙන් පංචශීලයේ බල තමන් ලබා ගන්න පොරොන්දු වෙන සීලය. අරයන්ගෙන් ගත්තා මෙයාගෙන් ගත්තා කියන අදහසට නෙවෙයි තථාගත වෙච්චීවා මේ ශරීරයයි මේ වචනයි මා පාවිච්චි කරනවා පටිසෝතගාමි වෙන්නට කියලා තමන්ටම තමන් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒක ටික ටිකෙන් ටික ටිකෙන් ටික දිනු කරගන්න පුළුවන් පුළුවන් හැම පැත්තෙම. ඊළඟට ඒ මාර්ගයට අනුයුක්ත වුණොත් අනුන් විසින් පිරින ලබන පිරිනමනු ලබන සිව්පස සිව්පස කියන චීවරය ඇඳුම් පැළඳුම් පිණ්ඩපාතේ ආහාර පාන ඊට පස්සේ ගෙවල් දොරවල් වහ මේ කාමර ඇඳ ඇතිරිවි ඊට පස්සේ බෙහෙත් එහෙම පාවිච්චි කරනවා නම් අනුන් විසින් නොමිලේ දෙනු ලබන ඊට සුදුස්සෙක් වෙන්න අවශ්‍යයි කියන එක බුදුහාමුදුරු දේශනා කරා මිච්ඡා ජීවයෙන් අයින් වෙනවා. ඒක ඒ වෙන උපක්‍රම යොදන්නේ වෙන සිල් ප්‍රක්‍රම යොදන්නේ මුදල් හම්බ කරගන්නට සාමාන්‍ය ශාස්ත්‍ර කියන එකත් හදන ඒ වගේ જાති බුදුන් කෝක් දේශනා කරනවා. ශිල්ප ශාස්ත්‍ර කරනවා. ඒ තමයි චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියලා කියන්නේ. මේ සත් පහටවත් පැත්තකට දාන්න තමන් බලා ගන්න තුන මේ කියන. ඒක අහවල් පැත්තේ තමයි මේක වෙන්නේ කියන එකෙන් තමන්ගේ ඔළුවේ පැත්තෝක සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ එතෙන්දී උන්වහන්සේ දේශනා කරන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි පුංචි වැරද්දේ පවා කල්පනාකාරී වෙනවා මේක වුණොත් මට මේ අවාසි වෙයි කියලා සමාදාය සික්කති සික්ඛාපදේසු තමන් බාර ගන්න ශික්ෂාපද ආදරයෙන්ම බාර ගන්නවා ආදරයෙන් ආදරයෙන් ඒතර කායකම් කායකම්ම වචීකම්මෙන සමන්නාගත හොඳ පිරිසිදු කයෙන් කරන වචනයෙන් කරන යහපත් දේවල් වලින් යුක්ත වෙලා පරිශුද්ධා ජීවෝ ජීවත් වීමේ ක්‍රමේ පිරිසිදුයි කාටවත් වචනෙන් රිදවලා හෝ ක්‍රියාවෙන් රිදවලා නෙවෙයි මතක තියාගත යුතුයි අපි ක්‍රියාවෙන් රිදවන වචනෙනුත් රිදවනවා මේ දෙකෙන් මයින් වෙලා ඉන්ද්‍රියේසු ගුත්තද්වාර. ඇහ ඇස් දෙකක් තියෙන ඔළුවේ උඩ ඇස් බැමට වලින් පල්ලෙහා ඒ ටික ඩිංගක් පරිස්සමින් පාවිච්චි කරනවා. ඒක හපංකමක් ඇති ආයතන දෙකක්. ඊට පස්සේ නහය ඇස් දෙකට පල්ලෙහා තියෙන තව ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රිය තියෙන්න ඕන ශරීර ලක්ෂණයක් තියෙනවා. ඒ දෙක. ඊට පස්සේ දීව කියලා එක රස දැනෙන්න තියෙනවා. ඊට පස්සේ කන් දෙකක් තියෙනවා දෙපැත්තේ ඒවා. ඊට පස්සේ හැමත ගෑවෙන જાත් තියෙන හිතන්න පුළුවන් ඔළුවෙන් හිතන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මනෝ කියලා. ඔය හය පරිස්සමෙන් පාවිච්චි ඉන්ද්‍රයේසු ගුත්තද්වාරු දොරොල් වහනවා යතුරු දාන්න අවශ්‍ය යතුරු දානවා සාමාන්‍යයෙන් වහන්න වෙලා ආවනලාට වහව දානවා යතුරු දාන්න ඕන නම් යතුරුම දාලා තියෙනවා මේකට හොරු එයි මේකට මේ ආරක්ෂා සහිත වෙලාවක් නෙවෙයි කියලා යතුරුම දාලා තියෙනවලුත් තියෙනවා. පහුවේ දානකම් අරින්නන්නේ වගේ සමහර වෙනකොට සමහර ഘോഷාවල් ඇහෙනකොට සමහර සමාජ දූවිලි ඇවිස්සෙනකොට ඔක්කොම වහලා බ්ලයින්ඩර්ස් වහලා කර්ටන්ස් වහලා දාන්න ඉගෙන ගන්නට වෙනවා අපිට. ඇහැ ඇස් දෙක කන් දෙක නහය දිව හම මනු ඔය ඔක්කොගෙම එතෙන්දි ඒ ටික සාමාන්‍ය බුදුජන් වහන්සේ ඊට පස්සේ කියන යාත්තට කොහොමද ඒක වෙන්නේ කියලා. පාලාති පාතාවෙන් අයින් වෙලා ලජ්ජීව දයාපන්න ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එයාට කියනවා ඉමාය කස්සප චිත්ත සම්පදාය මේ මේ චිත්ත සම්පදාවෙන් මේ සීල සම්පදාවෙන් මේ චිත්ත සම්පදාවෙන් මේ පඤ්ඤා සම්පදාවෙන් එහා එහා එහා තවත් හොඳ ධාති තියෙනවා කියලා ඈතට ඈතට බුදුහාරයන් යන. ඒ පුංචි දේ නෙවෙයි. පුංචි දේ නෙවෙයි. අර පුංචි සීලවත් සීලවන්ත බවෙන් පටන් අරන් ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය සංවරය භෝජනය ගැන කන බොන එක ගැන පරිස්සම් වෙලා පරිස්සම් වෙන්න ඕන ක්‍රම අපි කතා කරලා තියෙනවා. ඒ පරිස්සම් ඕන් වෙන්න ඕන ක්‍රම වලට පරිස්සම් වෙලා අපි දිගින් දිගට යන මනසත් ටිකක් දියුණු කරගන්න. ඒ මනස දියුණු කරනවා කියනකොට මනසේ කෑලි හැලීමක් වෙන්නේ. දියුණු කරනවා කියන්නේ මනස දියුණු කරනවා කියන්නේ වෙන වෙන જાති හිතනවා කියන එක නෙවෙයි. ඒක ඉන්ද්‍රිය සංවරයටයි තියෙන්නේ. මනෝදීනුව කියන්නේ මනසේ කෑලි හැලිල්ලක් වෙනවා. මනසේ අනවශ්‍ය කෑලි හැලිල්ලක් කරගන්නවා. එතකොට ඒක උන්වහන්සේ එකින් එකට යනවා. අර ඊට පස්සේ අපි අර විඥාන දර්ශනයක් කියලා කිව්වේ ශරීරයයි විඥානයයි වෙන් කරලා බලන්න දක්වා යනවා. ඊට පස්සේ තවත් මනසේ විසින් කරගන්න පුළුවන් විශේෂ જાති තියෙනවා. ඒ ඒවා කළාම මේක දියුණු වෙනවා. ඒ Taman තව තවත් මනස මේ නාම රූප බව සංයතන මේ පසුගිය අත්‍රේ කතාවක පසුගිය ප්‍රහස්පතින්දා බදාලා සාකච්ඡාවක් කරන්ට සම්බන්ධෙන්ට ලැබුණා මේ මනස වචන වලින් මනස සුවපත් වෙන්න කැමේ අපි කියන්නේ ලංකාවේ විද්‍යාත්මක ක්‍රමය කියලා ඒ කියන්නේ භෞතිකව මේ ගැන හිතන හැටි. ගැඹුරුම ගැඹුරුම ආධ්‍යාත්මිකත්වයට නැඹුරෙන උසස් විද්‍යාඥයන් විසින් කරපු දේවල්. ඒ ඒවා. ඒ එතෙන්දි මේ විශේෂයෙන් කියන්නේ යා හැදුවා මේ නරක තමන් තමන් අව탁සීරු කිරීම මෙතන ඉන්න බොහෝ සමාවෙන්ද කාටද කියන්නේ කියලා දන්නවා අපට තියෙන අපි අව탁සීරු කිරිල්ල මට මේක කරන්න බෑනේ අපොයි මට බෑනේ කියලා තියෙනවා තාම අවුරුද්ද ඔක 2000 2009 දිත් කියලා 2019 දිත් ඒ ටිකම කියනවා ඒ අව තමන් අවතක්සේරු කිරිල්ල මේ අපි කියන්නේ frontal lobe එකට ලොකු බලපෑමක් කරනවා. එක එක නෙගටිව් නැත්තම් අවතක්සී කිරුම් කාර්යයක්. ඒක ඊට පස්සේ මෙඩුල්ලා කියන එක ඒ තියෙන ඔය බය කියන එකට හදලා තියෙන මේ මේ භෞතිකත්වයෙන් පරි භෞතික පරිණාමය අංග හැටියට දෙන ඒක ක්‍රියාත්මක පටන් ගන්න. ඊට පස්සේ ඉතින් මට නම් මේක කරන්ට නම් බෑ තමා මේ කියන හැටියට. බුදුහාමුදුරු බොහෝම ඉහළ මං අකේල කස්සප වගේ කෙනෙක් වුණොත් නම් පුළුවන් වේවි කියලා හිතට තත්ත්වයට එනවා. ඒ නිසා මේ ඒ එතකොට එක එක බිය සහගත දෙයක් ඇවිල්ලා මනෝ විතර්කයක් ආවහම සංයත භාවය විනාශ වෙනවලු මොළේ සංයත භාවය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික පැටර්න් එක වෙනස් වෙනවා. බලන්න ඊට පස්සේ තියෙන ඒ එයා කියනක ඒක හොඳයි මම මේක ආධ්‍යාත්මිකත්වයට දාසත් කල්පනා කළා නමුත් ඒ යත් උතුම් කෙනේ නිකම් නිකම් මේ ડොක්ටරේට් එකක් තියෙන කෙනෙක් නෙවෙයි යන්සේ භෞතික විද්‍යාංශයේ ඊට වඩා ඉහළට ගිය කෙනෙක්. හැකිය මේ ෆ්‍රන්ටල් ලෝබ් වෙන මොලේ ඉදිරිපස කොටස සංයත වෙන්න නම් ඒ හතර ගුණයක් ලැබෙන්න ඕන. පොසිටිව් ඔව හතරක් ආවහම තමයි අරක පහු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒ තරංග හතරක් ලැබෙන්න ඕන සංයත කරගන්න. ඒක නිශ්චල කර ගන්න. ඒ හොඳ දේවල් ඉගෙන ගන්නට. ඊළඟට ඔය ඔය අපි කියවද දිබ්බචක්කු ඒකේ ඉතින් මේ මං මට ඕන හැටියට මම පරිවර්තනය කියන්නේ තියවා කියනවා නෙවෙයි ගැඹුරුම මනසට ගිහාම ගැඹුරුම මනසට ගිහාම මේ පවතින ඉන්ද්‍රිය තත්වයන් අභිභවා එයාට ඉවල්ලන්න පුළුවන් කියලා එහෙම වචනයක් ඡා කිව්වේ. ඔක තමයි දිබ්බසෝත දිබ්බ චක්කු වෙන්නේ. ඒ ඒ මං ඉන්න පරිසරය අනුව මං ඒක මට ඕන හැටියට පරිවර්තනය කරගන්න හැටි. මගේ කූඩේට දාගන්නේ මට ඕන දාත. ඒකයි ඡායවා කිව්වේ නෑ. ඒක හොඳ දේවල්. ඒ නිසා මේ නෙගටිවිටි එක නැත්තම් අව탁සීරු කිරීම කරන්න එපා. නාම රූප සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අවාසිදායකයි. ඒ නිසා පිළිවන් කියන බවට එන්න ඕන. එතකොට ඒක අත්‍රි කතාවක්. ඒතර බුදුහාමුදුර එහෙම සීල සම්පදා, චිත්ත සම්පදා, පඤ්ඤා සම්පදාවට එල පඤ්ඤා සම්පදාව කියන්නේ නාම රූපත්වය දැකීමට එනකම් එතනින් පස්සේ තමයි මේ පඤ්ඤා සම්පදාව පටන් ගන්නේ. හතරවෙනි ධ්‍යාන දක්වා චිත්ත සම්පදාව තියෙනවා. සීල සම්පදා අපි දන්නවා. ඉන්සෝ නාම රූපත්වය බෙදා ගන්නලා හරිම හොඳයි මොන විදිහකින් බැලුවා. වෙන් කරලා ගැනීම. ඊට පස්සේ උන්වහන්සේවත් ඇවිල්ලා ඔය අපි කියවි පඤ්ඤා සම්පදාවේ ඉද්දිවිද දිබ්බසෝත පටිච්චවිඥාන පුබ්බේ නිවාසානුස්සති දැන් මායේ අර විද්‍යා ඒ උතුම් ගෞරවණීය විද්‍යාඥා කියවේ මම කැමති නැහැ වචනේ පාවිච්චි කරන ඒ පැත්තේ දැනුමක් ඇති මේ මිනිස්සයා කියපු කතාව බොහොම ගැළපෙන කතාවක් මේ චිත්ත සම්පදාවට කියන්නේ සත්‍යාබෝධය කරගත් එක්කෙනා ගැන බුදුහාමෙත් පස්සේ කියනවා ආශ්‍රවක්ෂය කරපේකගෙන ඉමාය කස්සප සීල සම්පදා චිත්ත සම්පදාය පඤ්ඤා සම්පදා මේ සීල සම්පදාවෙන් මේ චිත්ත සම්පදාවෙන් මේ පඤ්ඤා සම්පදාවෙන් තොරව අනික් සීල සම්පදාවක්වත් චිත්ත සම්පදාවක් පඤ්ඤා සම්පදාවක්වත් උතුම් தත්ත්වය එකක් නැහැ කියලා. ඒ අවසාන தත්ත්වෙනකොට සම්පූර්ණ අර සමුච්ඡේද විරති කියලා අප කියන්නේ ඒ தත්ත්වෙටම ඇවිල්ලා වුණා. ආයේ ඒ එකේ තියෙන පූර්ණ සතිය පමණයි. අර අපි පසුගියේ මේ අහවල් තැනදී මේ සමාධිමත් භාවයේ එනවා අහවල් තැනදී කෙලෙස් නැති වෙනවා කියන කතාවක් නැහැ. සීමා මාර්යාදාවල් සීමා රහිත වන සත්‍යයෙන්. ඊට පස්සේ මේ සීහනාද කතා කියලා තියෙනවා සීහන එතෙන්දී උන්වහන්සේ ඒකේ අගේ කරන අගේ කියලා කියන්න පටන් ගන්න මේ தත්ත්වය වෙන කොහෙවත් ආය හම්බෙන්නේ නැහැ කියලා මේ தත්ත්වය ඒක තමයි සීහනාද කියන නමත් ආවේකට අපි ඒ ටිකට එන්නට කලින් අලුත් තත්ත්වත් ඉන්නවනම් අ ධර්ම සාකච්ඡා කරමු අපත් කැමති දහම් කරුණු අසන්නට එක එක්කෙනා එක එක ක්‍රමයටයි ධර්මයේ තේරුම් ගන්නෙ ඒ වහම කතා කරන හැම දෙයක්ම උනන්දු වීම සඳහා උනන්දු වෙන සමහර අහන ප්‍රශ්න පවා මුලේ කෙලවර බල කෙලවර වල වල තියෙන දූලි අවුස්සලා අයින් කළා දාන්න වැකියුම් කරන්න උදව් වෙන ඉන්සයිට් ප්‍රශ්නයක්වත් අගේ නෑ කියලා හිතන් දෙපා ධර්ම සාකච්ඡා කරන්න සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට ඒ වන්දනීය වූ මහෞත්මයන් වහන්සේට নমස්කාර වේවා තෙරුවන් සරණයි අපි එමුනම් අද මේ මුල ප්‍රසිද්ධ ධර්ම සාකච්ඡාවට එළඹෙමු මම ඊටම ගෞරවයෙන් චිත්‍රාලයට ප්‍රසමාදිත වෙනවා තෙරුවන් සරණයි සත්‍යජිතුමා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාටම සත්‍යජිතුමනි ඊටාම පැහැදිලි අපිට මෙතන ප්‍රතිපදාව තමයි තථාගතයන් වහන්සේ මේ ක්‍රමක්‍රමයෙන් එක් කරගෙන යෑමක් පෙන්වන්නේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ කොහොමද කියන එක කියලා තමයි තේරුම් ගත්තේ ඒ වගේම මේ සම්පදා තුනට බෙදුවහම සීල සම්පදා, චිත්ත සම්පදා, පඤ්ඤා සම්පදා කියලා එතන ඔබතුමා ඇත්තටම මුලදිම සඳහන් කරා යම් කිසි දෙයක් මේ මනස ගැන කියනකොට මේ මනසේ තියෙනවා කියලා මේ සිතුවිලි වලින් තොරව ඉන්න පුළුවන් බවක් කියලා. එතකොට මේ ඒ తত্ত্বය යම් කිසි විදියකින් කෙනෙකුට අවබෝධ වෙනවා නම් ඒක චිත්ත සම්පදාවත් පඤ්ඤා සම්පදාවත් දෙකම දෙකටම අයිති වෙනවා කියන එක වගේ තමයි තේරුනේ. මොකද ප්‍රඥාවෙන් දැකීමකුත් සීල සම්පදා චිත්ත සම්පදා වැඩිමකුත් සිදුවීමෙන් தත්ත්වය දැක ගන්න පුළුවන් වෙනවා කියන එක. එතනදී ඇත්තටම හිතට ආපු දෙයක් තමයි මේ එවැනි தත්ත්වයක් මේ මනසේ පවතින්න පුළුවන් නම් ඒ කියන්නේ සිතුවිලි වලින් තොර වූ තත්ත්වයක් මනසක පවතින්න පුළුවන් නම් එහෙමනම් අපිට මේ සිතුවිලි කියන දේවල් මනසේ ඇති වෙන්නේ කොහොමද කියන එක අපි දැකලා තියෙන්න ඕන කියලා හිතුනේ. මොකද ඒ සිතුවිලි ඇති වෙන විදිය අපි කතා කරලා තියෙනවා ගොඩාක් ඔබතුමාමත් අපිට තේරුම් කරලා දීලා තියෙනවා හුඟක් සූත්‍ර වලින් අපි දන්නවා ඒ ගැන මදුපිණ්ඩික සූත්‍රය වගේ එකක් තමයි දැන් එකපාරට හිතට ආවේ. ඒ ඒ ආකාරයෙන් ඒ සිතුවිලි කොහොමද ඇති වෙන්නේ කියන එක මේ නොඑක් විදියට සංඥාවල් ඇතුල් වීම නිසා ඒ සංඥා නිසා තමයි මේ මහා රූස ගස් බවට පත් වෙන සිතුවිලි ඇති වෙන්නේ කියන එක. ඒ එතකොට ඊළඟට ඔබතුමා අපට පැහැදිලි කර විදිහට දැන් ඉවෙනි තත්ත්වයක් ඇති වෙන්න නම් අපි ඇති වෙන විදිය දැක්කොත් ඒක නැති වෙන විදිය අපි දැක්කොත් කියලා හිතනවා මෙවැනි තත්ත්වයක් යම් කිසි මනසකට අවබෝධ වුණොත් අවබෝධ වෙන්නේ. ඇත්තටම කියනවා නම් ඒ தত্ত্বය සංඥාවෙන් නම් පටන් ගන්නෙ. එහෙමනම් ඒ සංඥා නිරෝධයක්ම තමයි කියන එක තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. එමනම් අනේ එවැනි තත්ත්වයක් මනසකට දැක ගන්න පුළුවන් වුණොත් ඒක වෙන්න ඕනේ ඔබතුමා කිව්වේ කියන එක තමයි මනස තුල සංස්කරණයක් විදිහට ඇති වුණේ මම හිතන්නේ අපි අනිත් කල්‍යාණ මිත්‍රන්ටත් කතා කරලා තේරුම් ගනිමු සෙරුවන් සරණයි හොඳයි මම සේන මහත්මයා තෙරුවන් සරණයි අවද ඉතා හොඳ eh, දේශනාවක් කළේ චිත්‍ර මාත්මයත් හොඳට හොඳ පැත්තකට ගෙමු කළා eh, මට මෙතනදී එක ප්‍රශ්නයක් හිතේට මතුවෙන්නේ දැන් eh, සිතවිලි සිතවිල්ලක් එනවා දැන් සත්‍යතුමා කිව්වා වගේ දැන් මේක මට පුළුවන් කියලා කෙනෙක් කියනවා තව කෙනෙක් කියනවා මට බෑ කියලා කෙනෙක් කියනවා මේ පුත්කල දෙන්නේ ඉතින් මේක කියන්න යම්කිසි සිතුවිල්ලක් එන්න යම්කිසි දෙයක් තියෙන්න ඕන දැන් කො ලෝභ සිතක් කියනවා නැත්නම් දේශ සිතක් කියනවා නැත්නම් මාන සිතක් කියනවා ඒ ඩිෆයින් ඉලක්ක දානවා 15ක් කියලා තියෙනවා තව එක එක තව එක එක තියෙනවා හොඳ ඒව මෛත්‍රී කරුණා කියලා තවත් පැත්තක් තියෙනවා ඉතින් මේවෙන් මොකද්ද මෙතනදී මෙතනදී මතුවෙන්නේ මේ මේ පුද්ගලයන්ට මේ බැරි සංඥාවයි පුළුවන් සංඥාවයි කියලා දෙන්නෙකුට ඇති වෙන ඒ ඒ මානසික ඒ සිතුවිල්ල ඇති වෙන්න හේතුව මොකක්ද කියන එක පොඩ්ඩක් තේරුම් කරගන්න පුළුවන් නම් බොහොම පිටුවන් සරණයි. තේරුවන් සරණයි. මම ජයන්ත මහත්මයා ඔබතුමාට මෙන්න මේ සේන මහත්මයාගේ ප්‍රශ්නෙට ඔබතුමා කල්පනා කරන ආකාරය පිළිතුරක් දුන්නොත් හොඳයි. තේරුවන් සරණයි අවසරයි සත්‍යයතුමනි. එතනදී ඇත්තටම අපි නිතරම අහන දෙයක් තමයි අපිට හැකි සංඥාවක් ඇති කරගන්න ඕනේ කියන එක මේ මාර්ගයේ යන්න නම් ඉතින් එතනදී හිතෙන දෙයක් තමයි දලුවත් මහත්මයා දැන් සමහර විට මේ ආකාරයෙන් බලන්න පුළුවන් වෙයි. එකක් තමයි අපිට ඉලක්කයක් තියෙන්න ඕනේ. අපේ ඉලක්කය විය යුත්තේ මේ ටික ටික හරි මේ කෙලෙස් ධර්මයන්ගෙන් ඉවත් වෙලා සිත සිතත් ප්‍රඥාවත් වඩන එකයි. ඉතින් කෙලෙස් ධර්මයන්ගෙන් ඉවත් වෙනවා කියන්නේ මූලික වශයෙන්ම සීලය කියන එකට යම් අනුග්‍රහයක් දක්වන්න වෙනවා අනිවාර්යයෙන්ම. එහෙම කරගෙන යනකොට දැන් ඇත්තටම හුඟක් වෙලාවට අපේ සිත වැටෙන්න නැත්නම් යෝගියෙක්ගේ සිත වැටෙන්න මේකෙන් ඉවත් වෙන්න හේතු වෙන්නේ අර අවශ්‍ය කරුණු සම්පාදනය නොකොට ඉලක්කයක් විතරක් හිතේ තියාගත්තොත් ඒක ඇතැම් වෙලාවකට තේරෙනවා දැන් මගේ කිසි දියුණුවක් නැහැ කියලා. මේ දැන් මේ එච්චර ගාණක් කරනවා මෙච්චර අවුරුදු ගාණක් කරනවා මේකම කරනවා කිසි දියුණුවක් නැහැ කියන මානසිකත්වයකටපත් වෙනවා. ආපහු හැරලා බැලුවොත් ඇත්තටම තේරෙනවා එහෙම වෙච්ච අවස්ථාවේදී මේ පෞද්ගලික අත්දැකීමත් එක්කම කියන්නේ යම්කිසි විදිහක අතපසු වීම. එහෙමත් නැත්නම් මේ ධර්ම මාර්ගයේ නොයේදී නැත්නම් වෙනත් දේවල්ට යොමු වීම වගේ සමහර ඉන්ද්‍රිය අසංවරතාවයක් ඇති වෙච්ච වෙලාවක නැත්නම් අර අපි කියන්නේ මේ වැඩි දෙනෙකුගේ ආශ්‍රය ඝනසංගනිකා වැඩි වෙච්ච වෙලාවට ඒ වගේ වෙලා ඒ වගේ දේවල් වලින් තමයි අපිව ටික ටික ද යෝගියෙක්ව ඈත් වෙන්නට මාර්ගය සකස් වෙනවා. ඉතින් ඒක අපි හුඟක් වෙලාවට දකිනවා දැන් සත්‍යතුමා කියනවා වගේ ලංකාව කියන පුංචි දූපතේ යම් යම් දේවල් සිද්ධ වෙනකොට අපි ප්‍රවෘත්ති වශයෙන් හෝ අපි ඒවට යොමු වෙනකොට තේරෙනවා කොච්චරක් දුරට අපේ සිත ඒ පිළිබඳව යොමු වෙනවද? ඒකට කැමති වෙනවද? ඒ ඒ තොරතුරු දැන ගැනීමට කොච්චර ආස කරනවද? ඒ කොච්චර ආස කරනවද කිව්වොත් අපිට නිතරම හිත යන්නේ මේ පැත්ත. අපි කෙලෙස් දුරු කරගන්න එහෙමත් නැත්නම් මේක ධර්මාවබෝධය කරන්න ඕනේ කියලා මහන්සි වෙන අවස්ථාවක පවා සිහියට එන්නේ වෙනත් කරුණු. ඒ දූපතේ කරුණු ගැන මතක් වෙනවා. එහෙමත් නැත්නම් ඥාතින් ගැන මතක් නැත්තම් මිත්‍රාදීන් ගැන මතක් වෙනවා. එහෙම නැත්තම් එන්න තියෙන සාදයක් ගැන මතක් වෙනවා. ඕවගේ දේවල් නිතර නිතර ඇති වෙන්න ඇති වෙන්න අපේ ප්‍රතිඵලයක් ටික ටික ඈත් වෙන බවක් පෞද්ගලිකවම තේරෙනවා. ඉතින් එහෙම ඒක නිසා ඒවට යම්කිසි ප්‍රමාණාත්මකව නැත්නම් සීම සීමා සහිතව යොමු වීමක් අනිවාර්යයෙන්ම මේ ගිහි ජීවිතය තුළ කරන්න වෙනවා. ඉතින් එහෙම කරනකොට තමයි Tamanට විශ්වාසයක් ඇති වෙනවා. අර වාසිජාතපම සූත්‍රයේ කියනා වගේ මේක නිතරම ඒ දේට පුහුණු කරනකොට අපේ කෙලෙස් ගෙවිලා යනවා. අපේ කෙලෙස් ගෙවිලා යනවා අවශ්‍ය කරන ඥානය ලැබෙනවා කියන ස්ථිරත්වයකුත් විශ්වාසයකුත් අපේ මනසේ ඇති වෙනවා. ඒක විශේෂයෙන්ම කියනකොට අපේ සංවරය කියන එක බොහෝ දුරට ඇති වෙනවා මේක යෙදීම හරහාම. ඒ කියන්නේ නිතරම මතක් වෙන්නේ තමන් විසින් කළ යුත්තේ කුමක්ද කියන එක. ඒක බලෙන් තමන්ට ආරෝඪ කරගත් එකක් නෙවෙයි මේක ඇතුළතින්ම මතුවෙන හැඟීමක් බවට පත් වෙනවා. ඒ ඒ හැඟීමක් බවට පත් වුනහම අපි නිරන්තරයෙන්ම ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමාජයක් මැදට ගියත් සමාජයේ වචනය එහෙමත් නැත්නම් සමාජයේ සිට පාලනය කර ගැනීමේ හැකියාව නිරන්තරයෙන්ම ඇති වෙනවා. එතකොට ඒකත් එක්කම Tamanta අර අනවජ්‍ය සුඛය කියන එක ඇති වෙනවා. තමන් වැරදි වැඩක් කරන්නේ නැහැ, සීල සම්පන්නව ඉන්නවා, ඕන සබාවකට යන්න පුළුවන් බයක් නැතුව ඒ தත්ත්වය ඇති වුණාට පස්සේ Tamanta පුදුම සහනයක් දැනෙනවා මේ තමාගේ මාර්ගයේ කරගෙන යන්න කොච්චර පහසුවක්ද කොච්චර නැඹුරුවක් තියනවාද කියන Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙනකොට මේක බලෙන් කරන්න ඕන දෙයක්වත් එහෙම නැත්නම් ලොකු හිතට බරක් කරගෙන කරන්න ඕන දෙයක්වත් නෙවෙයි සැහැල්ලුවෙන් නිවරදිව ඉලක්කය කරා හෙමින් හෙමින් යන ගමනක් බවට පත් වෙනවා. ඒකවල හැකි සංඥාව මතුවෙන්න පටන් ගන්නවා. තවදුරටත් ස්ථාපිත වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ අනුව කටයුතු කරනකොට මම හිතනවා මේ ප්‍රශ්න ටිකින් ටික ටිකින් ටික අපිට මගහැරම ගැන අපේ ගමන යන්න පුළුවන් වෙනවා. ඉතින් ගිහි ජීවිතයේදී ඒ වගේම යෝගී ජීවිතයේදී නොයෙකුත් ප්‍රශ්න එනවා. සෞඛ්‍ය ප්‍රශ්න පවා එන්න පුළුවන්. ඒ අවස්ථාවට ධර්මානුකූලව තේරුම් අරන් මුණ දෙන එක තමයි අපි විසින් සැලියුත්තේ. ඉතින් මට හිතෙන හැටියට ඒක ප්‍රයෝජනවත් වෙයි අපිට හැකි සංඥාව තවදුරටත් ඇති කරගන්න කියලා හිතනවා. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. අපි නැවතත් ගෞරවයෙන් සත්‍යත්වයට යොමු වෙනවා මේ අවස්ථාවේ. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. අර මම ආයෙත් පෞද්ගලික දෙයට ගියොත් එහෙම එතෙන්දි මට මේ අනුස්සති ගැන හිත හිතුවයි සාකච්ඡාවේදී බදාට මට මතයට බදාට. එතෙන්දි එක්කෙනෙක් හොඳ වචනයක් පාවිච්චි කරන මේ ඒක ඔය අනුස්සති භාවනාව සඳහා උදව් වෙනවා. අර බුද්ධානුස්සති ඊට පස්සේ උපසමානුස්සති දේවතානුස්සති වගේ જાති තියන මේ වගේ දේවල් සඳහා උදව් වෙනවා. ඒ අර Taman තුනන්දු ඇති කරගන්නට. ඒ ඇත්තෝ සමාවෙන්ති මේ වචනේ සමහර වෙලාවට අර ඒ අතු ඉංග්‍රීසි කතා කරන නිසා මට හෙළ බසට පරිවර්තනය කරන්න බැරි නෝ කොහොමද කියලා ඒ කටි කියවා ක්‍රියේටිව් ස්පිරිටුවල් විසුවලයිසේෂන් කියලා. අර මේ නිකම්මසිත සෝමනස්සයක් දෝමනස්සයක් ඇති කරගන්නවා කියලා අපි කිව්වේ. අන්න ඒ වගේ තත්ත්වය. දැන් මානයක් නෙවෙයි අරයා මෙහෙම කළා මට ඇයි මටත් පුළුවන් වෙන්න ඕන මේ ධර්ම මාර්ගය කියොත් මේක කරගන්න. ඒ ධර්ම මාර්ගය ගිහිල්ලා නේද මේ තුමේ සුවේ විඳින්නේ කියලා තමන් හිතා ගන්න. හිතාගෙන තමන් මේ අවිද්‍යාව මගේ මනසින් අයින් වුණොත් කොච්චර හොඳ වෙයිද මේ දෝමනස්ය මේ වෛරය මගේ හිතෙන් අයින් වුණොත් මේ සිත කොයිතරම් සුවපත්ව නින්දා කරබන්ට පුළුවන් වේද මට කොච්චර කාලය ඉතුරු වේද කියලා හිතනවා. සිටිවිලි විසින් අපේ කාලය විනාශ කරගන්න බොහෝ විලාට. අපි අභිනන්දනය කරගන්නවා සමහර සිටිවිලි. ඒවා ආවම හිත හාරන එකට හරි කැමැති අපි. ඒකට නමකුත් දාලා ඉති වාසිදායක නමකුත් දාලා ඕක නෙමෙයි මගලගේ තියෙන්නේ මේකයි කියලා. එතකොට ඒ හිත හාරන જાති හිතේ කොනිටන නපුරු තාලට සිද්ධ වෙන જાති වලින් හිතයින් කරගන්නවා. එහෙම වුණොත් කොච්චර හොඳද කියලා ඒ ආධ්‍යාත්මික ගමන් මාර්ගය අර ඒතාන් සන්තං ඊතම් පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කිව්වේ මේ සාන්තයි මේ ප්‍රනීතයි මේ සබ්බ සංඛාර සමතේ කියන එක කියලා යදිදං කියේ සබ්බ සංඛාර සමතේ සබ්බ සංඛාර නැත්තත් අපි එකෙන් 100%ක් ගමු 100ක 5ක සංඛාර සමතයක් ආවොත් ඒකත් සුවදායකයි කියලා මට හැබැයි මේක තමන්ටම කියවා ගන්න තමන්ම තමන්ටම යෝජනා කර ගන්න ඕන හොඳම තැන තමයි බුදු පිළිමිලාගේ අඩු ගණනේ කොහොම පිළිමයක් තිබුණත් කවන්න හිතෙන් මැවෙන්න ඕන මේ ගල්පොත්තක් උඩ සංඝාතය පදවල ආනන්දහරුත් පැත්තකින් වාඩි වෙලා ඉන්න මේ ඒ අසිරිමත් මහොත්තමයා ගැන හිතෙන්න ඕන. කකුල් දෙකවත් අල්ල වඳින්න බැරි වෙයි සමහරට. සිරිපා දෙකවත්. හිතුවාට මොකද ඒ ශ්‍රමණ ගෞතමයන්. එතකොට අන්න එතෙන්දී ඒ වගේ තැනක් ඒ ක්‍රියේටිව් ස්පිරිචුවල් විසුවලයිසේෂන් එකත් එක්ක මිස්සකට කියන ගිහිල්ලා Tamanට ආධ්‍යාත්මික ප්‍රගමනය පිළිබඳ මානසික ප්‍රතිරූපයක් හදාගෙන Taman ඒකට නැඹුරු වෙච්ච වෙලාවක ආවොත් එහෙම ඒක මේ ඒරියා කෝඩ් එක ඩයල් වෙනවා අනිවාර්යයෙන් ඒරියා කෝඩ් එකේ නැත්තම් සමහර ටෙලිෆෝන් ඩයල් කරන්න බෑ. අන්න ඒ වගේ වෙන්නේ නැහැ. නිකන් ඩයල් කරනවා විතරයි නම්බරේ දන්නව එච්චරයි. ඒරියා කෝඩ් එක දන්නේ නැහැ. මෙතෙන්ට ගියාම ඒ බුදුහාමුදුරුවෝ ළඟට ගියාම ඒක ඒක හරියට ඒක ඩයල් වෙනවා. ඒකේ ගැඹුරුම මනසට යනවා. ඒ ගියාම ඒ ඒ රින් වෙන අනිවාර්යෙන් තමන්ගේම ගැඹුරු මනස් විතින් අපිට අතීත සංසාරයේ නේව සංඥාසඤ්ඤී හැර කොතන හරි හිටියානම් ඒ தත්වෙට සම්බන්ධ වෙන මනස. මනස සම්බන්ධ. නේව සංඥා සංඥයකට මනස සම්බන්ධ වෙන්නේ නැහැ. මනසක් නැති නිසා. දුකයි කියනකොට ඒ කොයිකක් දුක හැබැයි. ඒ නිසා ඒ ඒ தത്വයට යන්න පුළුවන් කියන ඒ ඒ මනස තියෙන්න ඕන මේක නිකන් හිතලු කතාවක් මනසේ මවා ගන්න මනෝරූපයක් විතරක්ම නෙවෙයි ඒ වගේන් දිනු වෙලා කියන භෞතික ලෝකයකුත් තියෙනවා නම් ආධ්‍යාත්මික ලෝකයකුත් තියෙනවා ඒක ඊට පස්සේ දැන් බුදුරජාන් වහන්සේ තෙන්දි සීහනාද කියන හතරක් කරුණු හතරක් උන්වහන්සේ දේශනා කරා සම්තිකස්සප ඒකේ සමන බ්‍රාහ්මණ කාශ්‍යප මේ සමහර ශ්‍රමණවරුයි බ්‍රාහ්මණවරු ඉන්නස් සීලවාද අනේක තේ අනේක පරයයන් සීලස්ස වන්නම් භාසන්ති මේ සීලවත් බව සීලවන්ත කියනකොට කවුරුත් මතක් කරන මේ මේ සත්‍යාබෝධය සඳහා කළ යුතු ගමන් මාර්ගය පමණක් අවධාරණය කරනා ඉන්න ඒක කෙරෙන්නේ සමහර විට අංගනයක් සහිත වෙන්නත් පුළුවන්. ඉච්ඡාව නපුරු පැත්තට ගිහිල්ලත් එන්න පුළුවන්. පාපක ඉච්ඡාවකින් වෙන්නත් පුළුවන් සීලය ගැන කියන්නේ. කොහොමද මෙතෙන්දී තේ අනේක පරියායන සීලස්ස වන්නම් භාසන්ති. මේ ක්‍රම වලින් මේ සීලවන්ත භාවයේ ಗುಣ කියනවා. එතෙන්දි බුදුහාමුදුරු දේශනා කරනවා. අන්න එතෙන්දි සිහිනාද වෙන්නේ. යාවතා කස්සප අරියම් පරමං සීලං මේ ආර්ය වූ පරම වූ ඉහෙලටම යන සීලයක් කියලා එකක් තියෙනවා නම් කස්සප කුයිතරම් දුරට යන එක. නාහං තත් අත්තනෝ සමසමං සවුනුපස්සාමි. කාශ්‍යපේ මට සම වෙන කිසිවෙක් මේ විශ්වයේ දකින්නේ මේ විශ්වය කියලා කියන්න බෑ අපි. අපි ගත්තොත් මේ ලෝක ධාතුව තුළ. සම්බුදුවරෙක් ඉන්නවා නම් වෙන ලෝක ධාතුවල බුදුවරෙක් ඉන්නවා මගේ දර්ශනේ. සමා වෙන මගේ ජීවිත මේ ඔළුවට එන දර්ශනේ බුදුහාරු දේශනා කරන ඒ ඒ කිස්සා ලෝක ධාතුව කියලා. එක ලෝක ධාතුවක බුදුවරු දෙන්නේ එකවර පහළ වෙන්නේ නැහැ කියලා. ඒන් අනුගමනය අවධාරණය වෙන වෙන ලෝක ධාතුවල ඉන්න. ඒතකොට ඒ තථාගතවරයෙකුගේ සීලය නිසා මක් සීලයක් සම්සම් සීලයක් දක් තියෙන කෙනෙක් දන්නේ කුතෝ බියු මේ තථාගතවරයෙකුට වඩා ඉහළ සීලයක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා කියන්නවත් දෙයක් නෙවෙයි. අතකෝ අහමේව තත්ත බියෝ ඒ නිසා මම එතෙන්දී ඉහළ තත්ත්වෙ ඉන්නේ. යදිදන් අදිශීලං අදිශීලයේ කියන එක. ඒක තමයි සිංහනාද. සිංහනාදේ කියන්නේ ඒක ඒකට එහා කරන්න කෙනෙකු නෑ ආයේ. දෙවෙනි එක දෙවෙනි සිංහනාදී සම්තිකාස්සප ඒකේ සමන බ්‍රාහමණ කාශ්‍යපේ සමහර ශ්‍රමණයෝයි සමහර බ්‍රාහ්මණවරු ඉන්නවා තපෝජිගුච්ඡාවාද. ඒ කියන්නේ තපසින් තමා මේ කෙලෙස් වල තියෙන භයානකකම දකින්න පුළුවන් වෙන්නේ කියලා ඒ තපෝජිගුච්ඡාවේ අගය කරනවා. තපෝජිගුච්ඡාය වන්නම් භාසන්ත මේ මේ ක්‍රමයට ගියාම මේ මේ කෙලෙස් නැති කරගන්න පුළුවන් කියලා ඉහළට කරන කතා කරන ශ්‍රමණයෝ ඉන්නවා බ්‍රාහ්මණවරුත් ඉන්නවා යාවතා කසප් අරියා පරමා තපෝජිගුච්ඡා ආර්ය වූ ඉහළම තත්ත්වයේ තියෙන පරම වූ තපෝජිගුච්ඡාවක් තියෙනවා ඒ කියන්නේ කෙලෙස් තවන්න පුළුවන් කෙලෙස් නැති කරන්න පුළුවන් කෙලෙස් ලියා දාන්න පුළුවන් කෙලෙස් ලෙලි හල දාන්න පුළුවන් අර ඇපල් පොතු අරන වගේ කෙලස් පොතු අරින්න පුළුවන් දොඩන් ලෙලි ගහනවා වගේ දොඩන් ලෙලි කෙසෙල් ලෙලි ගහනවා වගේ අයින් කරන්න පුළුවන් කෙලස් අයින් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නාහං තත් අත්තනෝ සම සමන් සම්පස්සා එහිදී මා දකින්නේ මට සම කෙනෙක්ව පුතෝ භීයෝ මේ තථාගතවරයෙකුට වඩා ඉහළ කෙනෙක් ඒ තපෝජිගුච්ඡාවෙන් දකින්නේ ඉන්ද්‍රියක් නැහැ කුතෝ බියු අතකෝ අහමිම තත් බියු යද්දන් අධිජය ගුච්ඡං උන්වහන්සේ ඔය නිකම්ම නිකං අපි කියන ඉරිසියාව කාමච්ඡන්තනති කිරීම විතරක් නෙවෙයි මේක අභිනන්දනීය අභිවදනීය අජෝසානේ අනුස්සය දක්වාම කියලා ඒ තත්ත්වයක් පවා නැහැ සම්පූර්ණයෙන් අර ආශ්‍රවම ඒ ආශ්‍රව කාන්දුවෙන්ට විදියන්නේ කොහොම වැහිදත් වහන්නත් දෙයක් නෙවෙයි දැන් තියෙන්නේ තරම්ම අහවලා කියලා හිතෙන්නේ රූපය අහවලා කියලා ගැනින්නේ මේ රූපය නේද මම කියලා ගැනින්නේ වින්දන නේද මම කියලා ගැනින්නේ ඒ සිතට ආය ගැනින්නේ ගන්න නොගනින්නව නෙවෙයි ගැනින්නේ නැහැ සංඥාවල් විශේෂත්වෙන් ගැනෙන්නෙම නැහැ. සංකාරත් විශේෂත්වෙන් ගැනෙන්නේ විඥානත්වයක් විඥානත්වයක් පමණයි. එතකොට ඒ එතකොට ඒවා ඒ ඒ බෝල පහම දිය කළා රවම් පෙන බෝල විශ්වත් එක්ක සම්බන්ධ වෙ සම්බන්ධ වෙන්න කෙනෙකුත් නෙවෙයි ඉතින් පවතින ශරීරයේ තියෙන නිසා කරුණාභියුම් වචන කතා කරනවා එච්චරයි ඒ தත්ත්වයට උන්වහන්සේ ඒ தත්ත්වයට දෙවෙනි සිංහනාදේ අහමේව තත්ත බියෝ සම්තිකස්සපේකේ සමන බ්‍රාහ්මණා පඤ්ඤාවාදා කාශ්‍යපය ඒ බොහොම පින්වන්ත මිනිස්සෙක් කාශ්‍යපය සමන බ්‍රාහ්මණයෝ ඉන්න සමහර පඤ්ඤාවාද මේ ප්‍රඥාව ඉහළයි කියලා කතා කරන අයම ඉන්නවා. තේ අනේක පරයයන පඤ්ඤාය වන්නම් භාසන්ති. ඒතු නොයේ ක්‍රම වලින් ප්‍රඥාව අගය කරලා කතා කරනවා. යාවතා තස්සප යම් තාද්දුරත කාශ්‍යපේ අරියා පරමා පඤ්ඤා ආර්ය වූ ඉහළම ප්‍රඥාවක් තියෙනවා නම් නාහං තත් අත්තුනෝ සමසමම් සමුපස්සාමි දැන් මේක මේ මා කියන විදිහට අවධානයෙන් උන්වහන්සේත් එන්නේ කියන්නේ ඇත්තට කරුණාවෙන් කියන්නේ දැන් යක් ඇස් දෙක ලොකු කරලා බලන් ඇති තථාගතයන් වහන්සේ දිහා කාශ්‍යප මේ ආර්ය පරම ප්‍රඥාවට මහා සම කෙනෙක් දකින්න ඊට වඩා වෙන කෙනෙක් කොහෙන්ද කියලා යදිදන් අධිපඤ්ඤං ඉහළම ප්‍රඥාව අපි දකි ඉහළම ප්‍රඥාව කියන්නේ ආස්වක්ෂේ ඥානය ඒතකොට දැන් තථාගතයන් වහන්සේ එතෙන්ට ආවහම උන්වහන්සේට අර අපි කියන්නේ භාවිත මනස ආව නිසා සංසාරේ කියලා නොයේ අසිරිමත් හැකියාවන් සහිත එක අපි බුද්ධ ඥාන ගැන ඉගෙන ගත්ත උන්වහන්සේට පමණක් තියෙන දේවල් හතරවෙනි එක සම්තිකස්සපේකේ සමම් බ්‍රාහ්මනා විමුක්තිවාදා සමහර කාශ්‍යප සමහර ලෝකයේ ඇත්තුන ශ්‍රමණයෝ වගේම බ්‍රාහ්මණවරුත් ඉන්නවා විමුක්තිවාදා විමුක්තිය යගේ කරලා කතා කරනවා. දනුත් වැඩිපුර විමුක්තිය ගැන කතා කරන බව තේරෙනවා. ඒ අනේක පරයය විමුක්තිය වන්නම් භාසන්ති. නොයේ ක්‍රමින් විමුක්තිය යගේ කරලා ඒකේ වර්ණාව වශයෙන් කතා කරනවා. යාවතා කසපරියා පරමා විමුක්ති කාශ්‍යපේ මේ ආ පරමු ආරි විමුක්තියක් කියලා එකක් තියෙනවා. නාහං තත්ත එහි ලාමම අත්තනෝ සමසමම් සමුපස්සාමි මට සමාන කෙනෙක්වත් දකින්නේ නැහැ කුතෝ බියෝ මට වඩා ඉහළ කෙනෙක් ඉන්නවා කියලා මට කියන්න බෑ නිසා අතකු අහම අහමේ තත් බියෝ දැන් අදි විමුක්ති ඇයි දන්නේ උනාසි අදි විමුක්ති කියේ අදි විමුක්ති කියන්නේ එතකොට දැන් යන්තම් කාමච්ඡන්දයෙන් ඇන් වුණා හරි සක්කාය දිට්ඨියෙන් ඇන් වුණා හරි කියන එක තරම් නෙවෙයි ඒතකොට ඊට පස්සේ මාන උද්ධච්ච අවිජ්ජා රූපරාකා රූපරාගේ වගේ යම් වෙනවා කියන එක තරම් නෙවෙයි ඊටත් එහා උන්වහන්සේ තථාගතවරේ වාසනා කියන්නේ පුරුදු හැබිට්ස් කියන ඒවා නැහැ උන්වහන්සේ ඒක මතකේ තියෙන්න. ආන අනිත් සත්‍ය අවබෝධය ගන්නයි තියෙනවා. සසර වෙච්ච පුරුදු හරි පොඩි කාලේ වෙච්ච පුරුදු හරි තියෙනවා. තථාගතවරයෙකුට පුරුදු කියනවත් නැහැ. ඒ නිසා තමයි සාරිපුත්ත වගේ කෙනෙකුත් ඒ උන්වහන්සේ ළඟ දන්නම වැටෙන්නේ. මහා කාශ්‍යප වගේ කෙනෙකුත් උන්වහන්සේලාගේ ධන ගහලා වැටි වඳින්නේ නිසා. ඒතොට තේරෙන්න ඕන එතන තියෙන වෙනස. විමුක්තියේ තියෙන සමානත්වයක්. ඒක ආචාර නිසාමත් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. හිතලා බලන්න තථාගතවරේ කොච්චර කොච්චර ඉහළද කාශ්‍යපත් කොච්චර වහසනාවන්තද මෙච්චර දිග සාකච්ඡාවක් ඒ අසිරිමත් මොහොතෙමත් කතා කරන්නේ. ඒතකොට අදිදන් අදිමුක්ති මට මට පේන්නේ මට වඩා ඉහළ අදිමුක්තියක් තියෙනවා. තාලංකෝ පනේතං කස්සප විජ්ජිතියං අඤ්ඤිත්‍ය පරිබ්බාජකා එවං වදෙය්‍යු. අඤ්ඤිත්‍ය පරිබ් ඒ කියන්නේ අන්‍යාගමික කියන එක අන්‍යාගමික කියනකොට එහෙම දාන්න එපා මේ සත්‍යාබෝධය සඳහා උනන්දු වෙලා. මේ සමාජමය වශයෙන් තියෙන රිලිජන්ස් කියන එක නෙමෙයි මෙතන කියන්නේ. සත්‍යාබෝධය සඳහා මාර්ග හදා ගන්නයි. ඒ ඇත්තු. දැන් අඩු ඒ සඳහා නමුත් ඒ අන්‍යාගමික නෙමෙයි දැන් අපි හිතමු දැන් කියන්නේ ගුරු සම්ප්‍රදාය. ඒ එක එක සම්ප්‍රදායින්ද අපි හිතමු දැන් මම එක කෙනෙක් නම් ඒ ආ කියන දේ විතරයි මම කැමති අහන්නට. ඊට වඩා තව කෙනෙක් සත්‍ය අවබෝධය සඳහා යොමු වෙලා ඉන්න පුළුවන්. නමුත් ඒක මම කැමති නැති නිසා මම අයින් කරනවා. මේක දිට්ඨිය වශයෙන් ගැනීම නැති. අනිතිත්‍යා පරිබ්බාජක එවං වදෙය. මෙහෙම කියන්න ඉඩ තියෙන එවං වදෙය. සීහනාදංකෝ සමනෝ ගෝතුමෝ නදති. පංචකෝ ශුඤ්ඤාගාරී නදිතිනෝ පරිසාසු. සමන ගෞතමයන් දැන් මේ අලුත්ම කියන්නේ එකත් එක්ක මේට වඩා ඉහළ වෙන විදිහකට ආවේ හිතලා බලන සමාජයේ. එතකොට සී ශ්‍රමණ ගෞතමයන් විශාල සිංහනාදයක් කරනවා. අභියෝගා අභියෝගාත්මක නාදයක් කරනවා. පංචකෝ ශුන්‍යාගාරේ නදතිනෝ පරිසාස ඒ හුදකලා තැන්වලදී විතරයි තත් ඒ ශ්‍රමණ ගෞතමයන් ඒ ඒක ඒ නාදේ කරන්නේ නෝ පරිසාසු පිරිස්සන වේ මා හේවං තිස වචනිය යත්තන්ට තේ මා හේවං තිසු වචනිය යත්තන්ට කියන්න ඕනේ කියන එක නතර කරන්න කියලා. සීහනාදාන්ට සමනෝගෝතුමෝ නදති සමන ගෞතමයන් සිංහනාදයක් කරනවා පරිසාසුච නදති. ඒ මාසු කස්සපතිනිය. ඒ පිරිස්නාදය කරන්නේ පිරිස් ඉදිරියේ විශාල පිරිස් ඉදිරියේ වුණත් තථාගතයන් වහන්සේට පුළුවන් ඒ සිංහනාදය කරන්න කියලා. හිතලා බලන්න හිතලා බලන්න කොච්චර අප භාග්‍ය සම්පන්නද කියලා උන්වහන්සේ වෙනුවෙන් ඇහක් තෙමෙනවා නම් අපි වාසනාවන්ත තාලංකෝ පනේතම් විකස් විජ්ජතියන් අඤ්ඤතිත්‍ය පරිභාජක ඒවං අදේ සිං ඒ අන්‍ය තීර්ථක ඇත්තු කියන්න පුළුවන් සම්මන ගෞතමයන් සිංහනාද කරනවා පරිසාසුච නදති පිරිසිදු එක්කරම තමා නොච විසර නොචකෝ විසරදෝ නදති ඒක උන්වහන්සේ බියසක රහිතව විසරදව පැකිලීමකින් තොර එක් කරන්නේ මා හේවන්තිසු වචනීය ඒක එහෙම නෙවෙයි කියලා කිය යුතුයි කාශ්‍යප කාශ්‍යප අන්‍යාගමික කෙනෙක් බව මත කියන්නේ හැම උනන්දුවෙන් සත්‍ය අවබෝධය සඳහා එන කෙනෙක්. ඒ ආද ගෞරවනීය මිනිස්සෙක්. සීහනාදන්ට සමනෝ ගෞතමෝ නදති කියන්න ඕන නම් කියන්න මෙහෙම. සමන ගෞතමයන් සිංහනාද කරනවා. පරිසාසුච නදති. ඒ සිංහනාද විශාල පිරිස ඉදිරියේ කරන්නේ. විසරදෝ නදති. බියසක රහිතව පැකිලීම් රහිතව ඒ සිංහනාදේ කරන්නේ. කියන්නේ තථාගතයන් වහන්සේ මේක මෙහෙමයි හෝ මේක මෙහෙම නෙවෙයි කියනකොට ඒක එහෙම නෙවෙයි මේක මෙහෙමයි කියලා ඒක ඒක කරෙක් කරන්ත කෙනෙක් නැහැ. එක දෙයක් නෑ එතන. එඩිට් කරන්න දෙයක් නෑ. ඉරාටා එකක් නෑ. හිතෙන්නින් පස්සේ. ථානං කෝපනේතං තස්සපි විජ්ජතියං අඤ්ඤතිත්‍යා පරිබ්බාජකේවං වදෙය්‍යෝ. මෙහෙම කියන්ටත් ඉඩ තියෙන අන්‍ය තීතික පරිබ්‍රාජකයන් පරිබ්‍රාජකයන් කියන්නේ සත්‍යබෝධ සඳහා යන්ට උනන්දු වෙන ඇත්තු. එතන එන්නේ ඊට පස්සේ අර ඉරිෂ්‍යා කියන සිතිවිල්ල ආවහම අපි මෙච්චර අවුරුදු ගාණක් අපි પરම්පරා ගාණක් මේක කරගෙන ගියා මේ කොහෙන්ද ආපු මේ ශ්‍රමණ ගෞතම කියලා පුංචි කෙනෙක් මේ විශාල පිරිස අරගෙන දැන් කතා කරනවා කියලා ඒ කට්ටිය එක එක අභියෝග කරනවා ඒක වෙනවා ඒක සීහනාදන් සමනෝ ගෞතමෝ නදති සමන ගෞතමයන් සිංහනාද කරනවා පරිසාසුච නදති විශාල පිරිස ඉදිරියේ සිංහනාද කරනවා ඒක බිය රැස්ස කර හිතුව කතා කරනවා කියන එක විසර දුවනද ඒ පැකිලීම් රහිතව කරන්නේ නෝචකෝ පඤ්ඤම් පුච්ඡන් නෝචකෝ නම් පඤ්ඤම් පුච්ඡන් ඒ ඒ වුණාට ප්‍රශ්නයක් අහන්නේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. නෝචකෝනේ සම්පඤ්ඤම් පුට්ටෝ ව්‍යාකරොත් ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්නේ නැහැ. දැන් බුදුහාරෝ අර මග අරපු ප්‍රශ්න තියෙනවා ඒව වෙන්න ඔය කියන්නේ. ඒවා කියන්න ඕන කොහේ කොහොම හරි ඒත් ක්‍රම කියන જાති මේ කියන්නේ. පඤ්ඤන්තනේ නේ සම්පුට්ඨුබ්භ්‍යා කරෝති නොචකෝ පඤ්ඤම් බියාකරණ චිත්තං ආරාදේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න පුළුවන් නමුත් ඒ උත්තර දෙන උත්තර දීමි දෙවිල්ල උත්තර දීම කියන එකෙන් අනුන්ගේ හිත් ගන්න දන්නේ නැහැ සමන ගෞතමයා ඒ ඒ ප්‍රශ්නයක් අහම උත්තරයක් දෙන සමන ගෞතමයන් වහන්සේ හිත් ගන්නවා ඒ වුණාට මේ ප්‍රශ්නෙට හරියට අහුම්කම් දෙන්න හිතන්නේ. එක එක ක්‍රමයට බුදුහාඳුරන්ට කියන ක්‍රමය ඇත්තු මේ මේ ඇත්තු කියන්නේ. ඊට ඒ වුණාට ප්‍රශ්නයක් අහුවාම ඒ ප්‍රශ්න ඒ කියන්නේ ප්‍රශ්නෙට සවන් දීලා තථාගත ඒ ශ්‍රමණ ගෞතමයන් කටි තථාගත කියන්නේ ශ්‍රමණ ගෞතමයන් ප්‍රශ්නෙට අහුම්කම් දීලා ඉගෙන සතුටින බව පෙන්නේ. ඒකේ ප්‍රසන්න බව පෙන්වත් ඒ සඳහා පිළිපදින බව පෙන්නේ. ඒක තේරුම් ගන්න උනන්දු වෙන්නේ කියලා. ඒ ඒ සඳහා පිළිපන් අයගේ හිජ්ජන්න දන්නෙත් නැහැ කියලා. එක එක දර්ශනවාද ගැන කියන්නේ. සුබුද්ධහම එතෙන්දී කියනවා ඒක කොහොමද විසරද විතරක් නෙවෙයි මම ප්‍රශ්න ප්‍රශ්න අහනකොට ඒ තත මා ප්‍රශ්න වලට ආදරෙන් ප්‍රශ්න බාර ගන්නවා. අර පොක්කර සාති හිමිකේ බුදුහාඳුරු ගැන කියනකොට උන්වහන්සේ පළමු විනාවෙන ආදරෙන් කතා කරනවා ළඟට ගිහිල්ලා කතා කරන්න පුළුවන් ඒ ගති උන්වහන්සේ ළඟ තියෙනවා. ඒතොර ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රශ්නෙට උත්තරයක් දෙන එක අගේතම තතහගතවරේ කරන බුදුහාර කියන්නේ මම ඒක කරනවා හරියට. මම ප්‍රශ්න අහනකොට මගේ හිත බොහොම ඒ ගැන උනන්දු වෙනවා ඒකට උත්තරයක් දෙන්නට. ඒ ප්‍රශ්නෙම කල්පනාකාරී වෙනවා. ඒ එහෙමයි ඇත්ත කියන්න ඕනේ. එහෙම නෙවෙයි කියලා නෙවෙයි කියන්න ඕනේ කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන අතීත කතාවක් කියන්ට. ඒකෙන් විදහාන් කස්සප සමේ රාජගහේ විරහන් මං රාජගහ ළඟේ ඉන්න කාශ්‍යප ගිජ්ජකූට පර්වතේ මුදුනේ එක්තරා තප බ්‍රහ්මචාරී ඒ කියන්නේ බ්‍රහ්මචාරී කෙනෙක් සත්‍යබෝධි සඳහා ජීවිතේම කැප කරපු කෙනෙක් තපස් ක්‍රම අනුගමනය කර කෙනෙක් නිග්‍රෝධ කියලා මා අධිජේගුච්ඡේ පඤ්ඤං අපුච්ච මගෙන් ඇහුවා අධිජිගුච්ඡාව ඉහළම අයින් කිරිල්ලගෙන මම ඒ ජිගුච්ඡා කියන වචනේ පාලි වචනයට දානවා ඒකට මාදෙන්ට අයින් කිරිල්ලක් කරනවා මේක හරි නෑ කියලා අයින් කරන ගතියක් කියන්නේ. ව්‍යාකටේච පන මේ අත්මනුව හොසි. ඒ අධිජිගුච්ඡා ප්‍රශ්නේ ඇහුවාම මම ඒත් අර විස්තර කරාම හැමෝම සතුටුුණා. පරංගිය මත්තායි. ඒ විතරක් නෙවෙයි. එයා ඒ ඒ ඒ කියලා දුන්න ටිකින් හිටියා දෙයක් නැහැ කියලා යාට තේරුම් ගියා. කොහි බන්තේ භගතු ධම්මං සුත්තාන අත්තමනෝ අස්ස පරංගිය මත්තායි. කොහිද භාග්‍යතුන් වහන්සේ වෙන කෙනෙක් හොයාගන්න කොහෙද තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයින් ඇහුම්කන් දීලා සතුටු වෙන කෙනෙක් ප්‍රශ්නයකට උත්තරයක් දුන්නා කියලා. ආම්පි බන්තේ භගවතු ධම්මං සුත්වා අත්තමනෝ පරංගේ මත්තාය. අතිශයින් මේ තිය ප්‍රමාණයටත් වඩා අතිශයින්ම සතුටුන තථාගතයන් වහන්සේ උත්තර දීම ගැන කියලා. අර ප්‍රශ්නයක් ඇහුවහම සතුටු වෙන්නේ නැහැ කියන එකට කාශ්‍යපට කියන්නේ බුදුහාඳුරේ තපෝජිගුච්ඡාව වෙන කතා කරමු මොකද දැන් මේ අචේල කස්සපැත්තත් තපෝජිගුච්ඡා මාර්ගයේ තමයි යන්න යන්න ඕනේ. අචේල කස්සප කියන්නේ ඇඳුම් පැළඳුම් වලින් තොරව ඒ පැත්තේ යන ඇත්ත සමහරට කියන්නේ හොඳ ඇඳුම් අඳින්න නැතු වෙන්න පුළුවන්. අර මහාවීර ජෛන මහාවීරතුමා වගේ ඇඳුම් රහිතව ඉන්න ඇත්තෝම නෙවෙයි. ඒවා නිග්‍රහ කරන්න උන කාරණා නෙවෙයි ආර්ය නූනත් නිකලස් නිකලස් කියන්නේ සීල සම්පදාවෙන් ඉහළට ගිය ඇත්තෝ අතර ඉන්නවා. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේට ඒ ඒ ටිකට කියනවා එයා හැමතිස්සෙම කියන ට අභික්කන්තම් බන්තේ දැන් එයා මේ බන්තේ කියන වචනෙත් ආවා දැන් අතෙන්දි දැන් පටන් ගත්තේ ගෞතම කියන එකෙන් තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ අන්න බුදුරේ කියන එයාගේ වචන සම්පූර්ණ එයාගේ මේ ඩික්ෂනරි වෙනස් වුණා වොකැබියුලරි එක ඒ ප්‍රසාදයට එක්ක ඉන්නේ අභික්ඛන්තම් බන්තේ තාම උතුම් ස්වාමීන් වහන්සේ තාම උතුම් මං හරිම සතුටුයි මේ ගැන. සීයට අපි බන්තෙන් කුජිතං කුජ්ජේය. සූත්‍ර හැම බොහෝ විට ඒකේ තියෙනවා. හරියට මේ යටිපැත්ත හරවල තියෙන භාජනයක් උඩු පැත්තට හරවල දැම්මා. මෙච්චර කල් ඒකට වතුර වැටුන්නේ දැන් ටැප් එකෙන් අපි හිතමු කෝප්පයක් තියලා මග් එකක් තියලා ටැප් එකේ සිංක් එකේ වතුර ටැප් එකේ ඇරියට වතුර පිරෙන්නේ ඒ වගේ තමයි අපි ටැප් අනිත් පැත්ත අපි කියන්නේ කොප්පේ නවල තියෙනවා කියලා නවපු මුට්ටි නවපු කෝප්ප තමයි අපි මුගක් කළා අනිත් පැත්ත හරවපු මුට්ටි තමයි අපේ ඔළුවේ තියෙන්නේ මේ කතා කරන්න බිනුම් බිරු නුනත් අනිත් දේශකයන් වෙනින් බිරු නුනත් මේ තථාගතයන් වහන්සේගේ දේශනාවක් ඇහෙනකොට පියන් අරින්න ඕන අපි මාර්ගික අනිත් පැත්තවලට යන පීරස කෝප්පේ බෞද්ධ පීරස කෝප්පේ සිංහල බෞද්ධ පීරස කෝප්පේ හරවන්න ඕන ඒ බෞද්ධ ටැප් එක හැරෙනකොට තථාගතයන් වහන්සේ නික්කුජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං ආ විවරෙය වහලා තිබිච්ච එකක් විවර කරනවා වගේ පියනං පියන් අරිනවා වගේ නැත්තම් ඒ ජනෙලක ජනෙල් tira කරනවා වගේ බ්ලයින්ඩර්ස් අරිනවා වගේ මුල්ලස්සවා මග්ගං ආචික්කේ පාර කොහෙද කොහෙද අහලා පාර වැරදිච්ච කෙනෙකුට ඒ ඩිරෙක්ෂන් දෙනවා වගේ මාර්ගය කියලා දෙනවා වගේ මෙන්න මෙහෙම යන්න ඕනේ අර ලයිට් එකෙන් මෙතෙන්ට හැරෙන්න දකුණට හැරෙන්න ඊට පස්සේ මේ වමට හැරෙන්න කියලා කියන්නේ බඩගින්න කෙනෙකු රෙස්ටුරන්ට් එකක් අහනවා මා කියනවා නැත්නම් තියන්ට එතන ගිහලා අර ස්ට්‍රීට් එකෙන් වමට හැරෙන්න ලයිට් එකෙන් දකුණට හැරෙන්න කියලා වගේ එයා දන්නේ නැහැ අලුත් නගරයට කියලා අතරමං වෙලා එයාට GPS එකක් දෙනවා වගේ ඊට පස්සේ බුදුහාමුදුරු කරන්නේ ඇඩ්‍රස් එක දීලා මෙන්න මේකයි කියලා වැරදිටගෙන ටී කියන ඊට පස්සේ මුලසවා මග්ගං ආචික්කේ අන්ධකාරේ වාතේල පජ්ජුතන් ධාරේ කරුවලේ ඉන්නකොට ආලෝකය ලබා දෙනවා පහනක් පත්තු කරනවා ඔබ දකින්න කොහෙද නානකාරයේ තියෙන කියලා යන්න කොහෙද බෙහෙත් ටික කියලා යන්න බෑ ස්විච් එක දාලා පෙන්නනවා වගේ. මෙන්න මේ ලයිට් එක දාලා පෙන්නනවා වගේ පහනපත් වෙනවා වගේ. ඊට පස්සේ දකින්න පුළුවන් මේ තියෙන ඔළුව එකක් වුණු බේත්, මේ තියෙන වාතාමාරුවට, මේ තියෙන හිද්දාලේ, මේ තියෙන ඔළුව එකක් වුණු ගන්න බේත්, මේ තියෙන්නේ හීටින් පෑඩ් එක, මේ තියෙන්නේ ඉන්හේලර් එක කියලා ගන්නවා වගේ ඉන්හේලර් එක අවශ්‍ය කෙනා ගන්න ඉන්හේලර් එක මේ බුද්ධ භාෂිතයේ තියෙන ඉන්හේලර් එක ඔක්සිජන් ගන්න පුළුවන් ඇස්ම තියෙනවා නම් හුස්ම ගැනෙන්නේ නැත්නම් ඔක්සිජන් අඩු නම් තියන ක්‍රම ඔය සීල සම්පදා ඊට පස්සේ ආරක්ෂ සම්පදා සම වෙන්නේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සම්පදාව තියෙන ඉන්ද්‍රිය ආරක්ෂා කිරීම ඒවා හොඳට ආධ්‍යාත්මික ශරීරයට හුස්ම ගන්න පුළුවන් එතකොට ඒ ඉන්ද්‍රිය සංවරය ආවම හොඳට හුස්ම ගන්න පුළුවන් නැත්නම් හුස්ම ඉර වෙනවා ඉන්ද්‍රිය සංවරය නැති වුණොත් ඒ අන්ධකාරයව තේල පජ්ජුත්තන් ධාරී චක්කමන්තු රූපානි දක්ඛන්ති. ඇස් ඇති ඇත්තෝ මේ ලෝකය දකිත්වා කියලා හිතලා. ඇස් නැත්තම් ඉතින් පේන්නේ නැහැ. අපිට අපිට තියෙනවා ඇස් දැන් අවශ්‍ය වෙන බැලීම පමණයි. ඒ මේ ඒ විදිහට භගවතා භාග්‍යතුන් වහන්සේ දැන් කාශ්‍යපගේ වචන සෙට් එක වෙනස් වෙලාද සමන ගෞතම කියන එක වෙනස් වෙලා භගවතා අනේක පරිණ ධම්මෝපකාශිතුනේ ක්‍රම වලින් මට ධර්මයේ ප්‍රකාශ කරා ඒ සම්බන්තේ භගවන්තං සරණං ගත්තාමි මේ කාශ්‍යප නම් මම භාග්‍යතුන් වහන්සේ වහන්සේ මගේ අවසාන ගුරුවරයා හැටියට වෙන කෙනෙක් වන්නේ අවසාන පරමාර්ථමේ යන් උදෙසා ආචාර්යවරයා හැටියට මම පිළිගන්නවා. එකයි සරණං ගච්ඡාමි කියලා. ධම්මංච බික්කු සංඝාන්ත. ඒ වගේ මේ ධර්ම මාර්ගයේ මගේ පිළිසත්න කරගන්න සත්‍ය අවබෝධය සඳහා ගොස් දිනු ඒ උත්තමයන් සෞත්තමාවියන් මාගේ කරලා කතා කරනවා. ඒ විතරක් නෙවෙයි කවුරුන්නෝ සත්‍ය අවබෝධයේ මාර්ගය අවංකව ගිහිල්ලා දිනලා තියෙනවා කියලා මට ඉව වැටෙනවා නම් එයාගේ කරනවා. ලැබෙයාම් බන්තේ භගවතු සම්පිකේ පබ්බජ්ජං භාගතුන් වහන්සේ මට ප්‍රවිද්ද කියනක වහන්සේ ළඟ ලැබුණොත් හොඳයි ලැබෙයන් උපසම්පදං උපසම්පatti ස්ථිර වශයෙන්ම මිස් භික්ෂු සංඝ පිරිසට මාතුල් කරගන්නවා නම් මා ඉල්ලාසිනුයි කියන. බුදුහාමුදුර නීතිය. බුදුහාමුදුර තේරෙනවා දැන් මෙයාගේ ඉන්ද්‍රිය පරෝපරියත්‍ය නොතේරෙනා නෙවෙයි නමුත් උන්වහන්සේ නීතිය එතෙන්දි කියනවා. අනික හොඳයි කාටත්. යෝකෝ කසප අඤ්ඤතිත්‍ති පුබ්බෝ ඉමස්මින් ධම්ම විනයාකංගති පබ්බජ්ජං ආකංගිත උපසම්පදං වෙන ආගමකට අයත් ඒ ආගමේ පැවිද්දෙක් වෙන ආගමික පැවිද්දෙක් ඒ ආගමේ දායකයෙක් නෙවෙයි පැවිද්දෙක් මේ ධර්ම විනයෙහි ප්‍රවුද්ධ කියන ඇතුල් වීම සහ ස්ථිර වශයෙන් භික්ෂු සංඝයා වෙත ඒ සමාජිකත්වය ලබා ගන්න ඕන නම් සෝචත්තාරෝ මාසෝ පරිවසිත මාස හතරක් එයයි මාර්ගයේ පරිවාසයක් කරන්නට ඕන. අර අයින් ඒ තමන්ගේ ගමන් මාර්ගය සම්පූර්ණ අයින් කරලා දාලා මේ මේ සම්ප්‍රදාන කුල මාර්ගයට අවතීන වෙන්න මොකද්ද සීලය මොකද්ද ප්‍රාතිමොක්ෂය මොකද්ද තපස මේ මාර්ගයේ තියෙන සීල සම්පදා සමාධි සම්පදා පඤ්ඤා සම්පදා කියලා ඉගෙන ගන්න. චතුන්නම් මාසානං අච්චේන මාස හතරකින් පස්සේ ආරද්ධ චිත්තා විසුණු වහන්සේලා ගේ හිත දිනාගත්තොත් ඔයා භික්ඛු පබ්බාජෙන්ති. ඒ භික්ෂුන් වහන්සේලා ඔබ පැවිදි කරනු ඇති. උපසම්පාදෙන්ති භික්ඛු භාව භික්ෂු භාවය සඳහා ස්ථිර වශයෙන් පිළිගැනීමක් කරනු ඇති. අපිට මෙත්ත පුද්ගල වේමත්තා විදිතා අනුබුදාදෙතින් කියලා ඒ වුණාට ඒ නීතිය මාස හතරක් වුණාට පුද්ගලයාගේ විශේෂත්වය එතෙන්දි වෙනසක් කරනවා පුද්ගලයාට වෙනසක් කරනවා එයා සත්‍ය අවබෝධයේ සඳහා අපි හිතමු සෝහන් වුණා නම් ඡාලා බල ටික අහලා අනාගාමී වුණා නම් එයාට පැවිද්ද පහුවිදාම ලැබෙනවා සමාතේ පෙබ්බික්ෂුනේ තත්ත්වෙනු හිටින්න පුළුවන් එතකොට පුජ්‍යල භාවය පුජ්‍යල වීමත් ආවිත එතකොට එයා කියනවා සචේ භන්ති ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ தත්ත්වයේ කියන සම්පදා මාස හතරේ පරිවාසයෙන් පස්සෙන් ලැබෙන්නේ අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි මා මාස හතරක් නේ අවුරුදු හතක් හතරක් මාගේ පරිවාස කාලේ මා ඉන්නම් ඒ කියන්නේ භික්ෂුන් පැවිදි කරන මාව සුදුස්සෙක් කියලා තීරණය කරන තුරු මා ඉන්න අවුරුදු හතරක් වුණත් කියලා ආරද්ධ චිත්තා බික්ඛු චතුන්නං වසානං අච්චේන අවුරුදු 4කින් පස්සේ ඒ මනාප සිත් මගේ මාගේ මාර්ගයේ හොඳයි කියලා පිළිගන්නා භික්ෂුන් මා ප්‍රවිධි කරත්තා උපසම්පදා භාවයට පිළිගන්නවා කියලා. ඊට පස්සේ අලත්තකෝ අචේ ලෝකස්සපෝ භගතු සන්තකේ පබ්බජ්ජං ඒ අචේල කාශ්‍යප ඒ පැවිද්දා භාගතුන් වහන්සේ ළඟ පැවිදි බව ලබා ගත්තා. අවත් උපසම්පද උපසම්පදාවත් ලබා ගන්නවා. අතිරූප සම්පන්නෝ කෝම්පනාස්මකස්සපෝ ඒ වැඩි කලක් ගියේ නෑ උපසම්පත්තිය ලබාගෙන. ඒ කියන්නේ ස්ත්‍රී වශයෙන් භික්ෂු භාවයට කැඳවීමක් කළා. මම උපසම්පදා කියන වචනේ පරි පරිභාවිතා නොකර එතෙන්දී ඒක කිව්වේ එම අපි තියා ගන්න ඕන. ඒකෝ උපකට හුදකලා වුණා. එයා හුදකලා වුණා ඊට පස්සේ. වූපකත් අයින් වුණා. අපමත්තු සීසලකිල්ලෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. ආතාපි උනන්දු වුණා. පහිතත් මුළු පැවැත්මම කැප කරා අර තමන් දුටු තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්න. ඒ සිංහනාද කරපු උත්මයා කීදී. විහරන්තෝ නැති රසේ අත වැඩි කලක් ගියේ නැහැ. යස්සත්තායකුළු පුත්තා උතුම් මිනිස්සු පුත්‍රයන් සම්මදේ වගාරස්මන ගාර්යම් පබ්බජානති යම් පරමාර්ථයක් උදෙසා පැවිද්ද කියන එක ලබා ගත්තොත් කවුරුන් හෝ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරිෝසනං ඒ පැවිදි මාර්ගයේ තියෙන ඉහළම පරමාර්ථය බ්‍රහ්මචර්යාවේ කෙහා කෙලවර දිත්තේව ධම්මේ සං අභිඤ්ඤා සච්චිකත්ව උපසම්පජ්ජ ඒතෝට අචේලකස් වට්ස්ඇප් ඒ එනකොට තිබිච්ච ඇස් දෙක තමයි ඒ කන් දෙකම තමයි ඒ ඇගම තමයි. ඒ අද්දකින් රාශියම තමයි නම් පරම සත්‍ය අවබෝධය කරගත්තා. කීනා જાති දැනගත්තා දැන් මේ නාම රූපත්වයේ තවත් කොහෙට හරි සීන් දෙන්නේ. විෂ්ඨම් බ්‍රහ්මචාර්යයන් භාවනා කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා කල ඉවරයි. කතං කරණීය කල යුතුයි කියලා හිතෙන දේ කළා. නා පරං ඉත්තත්තායයි මට කරන්න දෙයක් නැහැ කියලා අබ්බඤ්ඤාසී ගැඹුරින්ම දැනගත්තා. මම ඒකයි කිව්වේ යතේල කස්ස පුත්ත මේ අඤ්ඤිතිත්‍ය පරිබාරි කියලා අපි කවදාවත් ජජ් කරන්න හොඳ නැහැ කියන එකයි. අඤ්ඤතරෝ කෝ පනායස්මත් අස්සපෝ අරහතං අහෝසි. කයි කාශ්‍යප කෙනෙක් කෙනා අරහතන් අරහත් කියන තත්ත්වේ එය රහතන් වහන්සේලාගේ ඒ ගොඩටම වැටුණා ඒ කණ්ඩායමටම ඒ සමාජයටම උන්වහන්සේත් පිවිසුණා කියලා. මේ අටවෙනි සීනාන්ද සූත්‍රය. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා, ඒ ධර්ම මාර්ගයට নমස්කාර වේවා. ඒ ප්‍රඥාවන් සම්පන්න වාසනාවන්ත වූ දැන් කියන්නවත් වටිනම් සංඥාවක් හැටියට කියොත් අචේලකස්පෙන් වහන්සේටත් নমස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍රන් වුණාට පිං මේ තම සීහනාද සූත්‍රයේ පිටකුයි හුදකලා වූ අපි සීහනාද කරමු කම කාවරේට හරි ගිහිල්ලා පුළුවන් වෙලාවකට සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍රු වුණාට පිං සාදු සාදු සාදු දරුවන් තමයි කතාන්නේ. යන්ත මහත්මයා මම ඔබතුමාට මේ දිලුක් මහත්මයා මම කරුණාවෙන් ඔබතුමාට වෙන්න. මුදලටම කෙරුවා සරණයි අවසරයි සත්‍යජිතමනි මම කියන පීත වටිනා ධර්ම කරුණු රාශියක් කට අහන්න අවස්ථාව ලැබුණාද කලින් මම හිතන ජයන්ත මාත්‍යා යම් දෙයක් විස්තර කරන්න උත්සාහ කරා. ඉතින් මම හිතන්නේ ඒක සෑහෙන වටිනා කාරණයක් කියලා. මොකද මේ මේ සූත්‍රයත් අපි දැන් අර සාකච්ඡා කරනවට කලින් කොටස විශේෂයෙන්ම අපි අර සීලය සීලය ළඟට ඒ ප්‍රඥා පැත්තට එනකොට දැන් අර මම හිතන ජයන්ත මාත්‍යා ඒ සේන මාත්‍යා අහපු උත්තරයක් වශයෙන් කිව්වේ ඒක පුරුදු කරන ක්‍රමයක් සම්බන්ධයෙන් ඇත්තට මේක ගැන යම් ආකාරයක අදහස් මගේ හිතට ඇති වෙලා තිබුණා වෙලාවෙන් වෙලාවට මේ දැන් අපිට හැකියාව කොච්චරක් හැකියාවක් තියනවද කියන එක මේ හැරිලා බලලා ඒ කියන්නේ මතක් කරගන්න හැකියාව කොච්චරක් තියනවද කියලා ඒ කියන්නේ පහුගිය දේවල් එහෙම නැත්නම් එතනදී අතීතය මතක් කරනට වඩා දැන් මනස බලනකොට ගොඩක් වෙලාවට ඒක ඉදිරියට නැඹිටි වෙච්ච ගතියක් තියෙන එක තමයි මම නම් දැකලා තියෙන හැමතිස්සෙම මගේ ඉස්සරහට ඉදිරියට අනාගතයට නැඹිටි වෙච්ච ලොක්කොඩක් ගතියක් ඒක කොච්චරක් දුරට පුහුණු කරන්න පුළුවන්ද කියලා පහුගිය දේවල් වලටත් වඩා යම් වෙලාවක අපිට ඒක ගැන අවධානයක් තියෙන්න පුළුවන් නම් ඒ වගේම අර මම දන්නේ ඒක සමහරවිට කියන්න පුළුවන් රීකලෙක්ෂන් එහෙම නැත්නම් රිෆ්ලෙක්ෂන් වගේ වචනයක් එකට ඒ වගේ හැකියාවක් එහෙම නැත්නම් යම් දෙයක් සිදු වෙනකොට ඒක කලින් යම් කිසි අත්දැකීමක් හෝ කලින් දාගත්තු කිසියම් ආකාරයක දෙයක් එතනට ආදේශ කරගන්න හැකියාවක් තියෙනවනම් මම හිතන්නේ ඒක සෑහෙන වටිනවා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපිට කෙලෙස් අලු වශයෙන් තියෙන කෙලෙස් හඳුනා ගැනීම ඒ වගේම ඒ ඉන්ද්‍රිය සංවර ආදියට උදව් වෙනවා වගේම මට හිතුණා ඒක මේ තව එහාට අපි නාම රූප වශයෙන් අපිට සත්‍යීත්මා විස්තර කර දුන්න ඒවා ගැන බැලීමේදීත් ඒ වගේම ওই නාම ධර්ම ඒ රූප ඒ පැත්ත බැලීමේදී සමලාට එහෙම ඒ විදිහට පටන් ගැනීම හැකියාව තියනවා කියලා. මොකද අපි යම් දෙයක් සිදු වුණාට පස්සේ හරි ඒක ගැන ඇරිලා බලලා මේක මෙහෙම වුණේ කොහොමද කියලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක පුරුදු කරගත්තාම ඒක නිතරම හිතේ පැත්තට යොමු වෙන ගතියක් ඒක වෙනවා කියන එක කියන්නේ යම් අවබෝධයක් තියෙනවා ඒක සෑහෙන මාර්ගයට උදව් වෙනවා කියලා හිතෙනවා ඒක ගැනම හිතන ඒක හිතන තවත් කාරණයක් තමයි සමහරවිට මේ සූත්‍රයට නම් කෙලින්ම අදාළ නොවෙන්නත් පුළුවන් අර අනිත්‍ය දැන් අනිත්‍ය මෙනෙහි කරනකොට ගොඩක් වෙලාවට අපි දැන් අනිත්‍ය සාමාන්‍යයෙන් අපිට විවිධ දේවල් වල දකින්න පුළුවන් දැන් අපි මේ භෞතික දේවල් වල අපිට දෙදිනදා දකින්න හම්බෙන මේ ගස් කොළන් මිනිස්සු මැරෙන ඒවා අපිව ඒ තමුන්ගේ පැත්තෙන් බැලුවත් මේ කය ඉරාපත් වෙන ආකාරය මේවායේ එක පැත්තක් අපි ඇති වෙන දේක අනිත්‍ය නැති වෙන ආකාරය වෙනස් වෙන ආකාරය විපරිණාම එහෙම බලන්න පුළුවන් ඒ වගේම දැන් හුස්මක් ගත්තත් ඒවා හුස්ම හුස්මේ ඇතිවීම නැතිවීම මේ ආශ්වාස ප්‍රශ්වාසය ඒවා සංසිඳියාම ආදී වශයෙන් ඒ වගේම මේ මනසට ඇති වෙන දේවල් එක පැත්තකින් එහෙම ඇතිවීම අනිත් පැත්තෙන් ඒවයි අර එක මම එක සූත්‍රයක් හදා කියවනකොට දැක්ක එකක් තමයි එහෙම බලන එකත් ඊළඟට අර ඒක පංච උපාදානස්කන්ධයට අදාළ කරලා ඒක අනිත්‍ය කිව්වහම අර ඒකේ මේ එකට සමුදේ පැත්ත සම්බන්ධ කරලා බලන්න පුළුවන් දැන් එහෙම බලන විදිහක්. ඉතින් ඒ වගේ මම මේකට කියන්න උත්සාහ කළේ අන්න ඒ වශයෙන් දකින්න පුළුවන්කමක් තියෙනවා අර යම් ආකාරයකින් අර අනුස්මරණීය මන් දන්නේ වචනේ කොහොමද සිංහලට කියන්නේ කියලා ඒ විදිහට කරන්න පුරුද්දක් තියෙනවා නම් රළු දේවල් වලින් පටන් අරගෙන ඊට පස්සේ ටික ටික සිතවිලි ගැන බලන්න එහෙම ප්‍රයෝජනයක් කියලා සෑහෙන ප්‍රයෝජන වෙනවා කියලා හිතනම් හිතන ජයන්ත මහත්මයා ඒ වගේ අදහසක් ඉදිරිපත් කරේ දරුවන් සරණයි. දරුවන් සරණයි. හොඳයි අපි ශ්‍රීමති මහත්මියෝ මෙම් ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. අවසරයි සත්‍යදීතුමා. අද දවසේ සුපුරුදු පරිදි අපිට uh, ඊටාම වටිනා ධර්ම කරුණු රසක් යොමු කරා සූත්‍ර දේශනාවක කොටස සාකච්ඡා කරනවා සතේතුමා uh, ඔබතුමාගේ දේශනාව කරගෙන යන අතරවාරය ඇත්තටම මගේ හිත යොමු වුණේ බුදුරජාණන් වහන්සේ කරුණු කීපයක් අරමුණු කරගෙන සිංහනාද පවත්වන සිංහනාද පවත්වනවා කියන අදහසට ගියා හිත බුදුරජාණන් වහන්සේ සීලය අතින් අසම සමයි තවත් කෙනෙකුට සම වෙන්නේ නැහැ ඒ ලෝක ඒ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේලා සමාන තවත් කෙනෙක් නැහැ සීලෙන් ඒ වගේම තපසින් ඒ වගේම අදි ප්‍රඥාවෙන් විමුක්තියෙන් ඒ ආදී වශයෙන් උන්වහන්සේ අනුත්තර අනුත්තර කියන බුදු ගුණය මට මනසට ආවේ. ඉතින් ඒ ආකාරයට අනුත්තර පුරිස ධම්ම සාරති අර අචේල කශ්‍යපව ඒ මේ ධර්මයට යොමු කරා ඒ විදිහට ඒ ගුණය නිසා කියන අදහස තමයි ආවේ. ඒ වගේම උන්වහන්සේට මේ ආකාරයට සිංහනාද කරන්න තරම් උන්වහන්සේ භාග්‍යවත් වුණා. ඉතින් ඒ භගවා කියන බුදු ගුණයටත් ඒකට තමයි හිත බඩාත්මගේ හිත නැඹුරු වුනේ. ඒ වගේම පසුව ඇචේල කස්සපතුමත් පැවිදි උපසම්පදා වෙලා රහත් වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරතේ ගුණය නිසා ඒ වගේ තත්යකටපත් වුණා නේද කියලා ඒ අදහස් ටික තමයි හිතට ආවේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පද්මශ්‍රී මහත්මයා ඔබතුමාටත් මම යොමු වෙන්න. මන් මහත්මිය පද්මශ්‍රී. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇතෙම ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ සතිජිත්තුමා ඒ සිංහනාද සූත්‍රයේ තථාගතයන් වහන්සේ සිංහනාද පවත්වපු කාරණා ටික විස්තර කරනකොට මට ඒ අවස්ථාවේ මට දැනුණ දෙයක් තිබුණා මට හිතුණ දෙයක් තිබුණා ඒ කියන්නේ මේ මේ වචන ටිකේ මේ විස්තරය තේරු ඇහෙනකොට මේ තත්ත්වගතයන් වහන්සේ මේ ಗುಣ කදම්බය ගැන ඇහෙනකොට අපිට මේක හරියට නිකන් බෝඩ් ලෑල්ලක ලියලා පෙන්නපු දෙයක් වගේ දැනෙනවා තේරෙනවා තමයි නමුත් ඒ මට හිතුණා අනේ මට මේකේ සුවඳ විඳ ගන්න යන්තමට විඳ ගන්න ඊට වැඩිය ලං වෙලා විඳ ගන්න කවදා ලැබෙයිද ඒ කියන්නේ ඇත්තම මේක දැනඳුරගත්තා විතරයි මේක ඇහුවා විතරයි මේක මට දැනුණාමද නෑනේ මේ කවද්ද මට දැනෙන්නේ කියලා මට හැඟීමක් තමයි ආවේ ඒක මම කියන්න ඕනේ ඒ වගේම අර ඉස්සෙල්ලා අරි මහත්මයා අහපු ප්‍රශ්නෙට ජයන්ත මහත්මයා උත්තර දුන්න ඒ එතන ඒ ගැන කතා කරනවා නම් එතන ඒ ගැනත් මට අදහසක් ආවා ඒ කියන්නේ අපිට මේ ඉන්ද්‍රිය ධර්ම ඒ කියන්නේ සතියයි වීර්යයි දර්ශනයකින් යුතුව මේ මේ මේ ටික වැඩෙන්න ඕනේ කියන අර්ථය නේද එතනදී අපිට ඉස්මතු වෙන්නේ කියලා ඒකත් මතක් කරන්න හිතුණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පද්මස්මත්නේ. රොෂන් මහත්මයා මම ඔබතුමාට මෙන්න තෙරුවන් සරණයි. මටත් ඇත්තටම කියන්න තියෙන්නේ දැන් ජයන්ත මහත්තයා මතක් කරපු විදිහට ගොඩක් වෙලාවට මේ අර මේ මේ මාර්ගයේ ඉතින් යම් කිසි තත්වයකටපත් වෙනකල් අර ආයේ අපේ කොච්චර දැන් හැකි සංඥාවෙන් ඉන්න තත් කරත් සමහරක් වෙලාවට අපේ අපිට මේ වෙන පැතිවලට වැටෙන වෙලාවල් තියෙනවා දැන් මම ඒ උදාහරණ වශයෙන් කිව්වා වගේ ඊට වඩා මගේ නම් හිත මේ වෙන වෙන දේවල් වලට යනවා නමුත් වැදගත්කම තියෙන්නේ ආයේ ඉස්සර තරම් අමාරු නැහැ ආයේ මාර්ගයට එන්න. ඉතින් මේ දැන් මේ සිංහනාද සූත්‍ර වගේ සූත්‍රයක් අහනකොට තේරෙන්නේ දැන් බුදුහාඳුරන්ටත් සෑහෙන මේ දැන් අනිත් අයගේ ඉච්ඡාව ඊළඟට සමහරක් වෙලාවට අපි කියමු සැකය වගේ වුණත් මේ තියෙනකොට දැන් අපි කොහොමද අපි මේ මාර්ගයේ ගමන් කරනවා කියන එක දැන් අපිටත් හැක එකේ අනිත් කෙනෙක්ට ඒක මේ එහෙම දන්නන්න ඕනේ කියනවා නෙමෙයි නමුත් දැන් අර ජයන්ත මහත්තයා කියනවා වගේ දැන් අපි තැනකට ගියාම සමාජයේ ඉන්නකොට අපිට තාමත් ඒ ඒ සමහර දේවල් වලට මේ සහභාගී වෙනකොට කැටිම් කොටිම කියනවා නම් මොන හරි දැන් දැන් ඉස්සරහට මේ මගේ පුතාගේ යාළුවෙක්ගේ 18 වෙනි 18 නෙමෙයි 21 බර්ත් එකක් කියලා තියෙනවා. එතකොට දැන් මට ඇත්තටම කල්පනා වෙනවා හැම වෙලෙම දැන් ඉස්සර මං කාලයක් ඒව ගැන මේ සත්‍යතුමාගෙන් ප්‍රශ්න කරාම ඒකේ වැදගත්කම තියෙන්නේ ඒක නොගිහින් ඉන්න එක නෙමෙයි එතනට ගිහිල්ලා කොහොමද අපි ඔව් ඉතින් ඒ වගේ දැන් මේ මේ මේ සාකච්ඡා මණ්ඩපයේ සෑහෙන දුරට මේ ඒ වගේ දේවල් වලට මේ උත්තර ලැබෙනවා ඉස්ලාම තව එකක් තිබුණා දැන් මම ඉස්සර දැන් දානෙකට වුණත් මේ දැන් මේ මේ අපි ඉන්න ප්‍රදේශය සෑහෙන ටිකක් ඈත පන්සලක් එහෙම කිට්ටුව නෙමෙයි ඕස්ට්‍රේලියාවේ මං ඉන්නේ. එතකොට ඒ ඒ වගේ වෙලාවට මේ සමහර කරන්න අවස්ථාම ගෑරලා තියෙනවා. ඉතින් මට ඒකයි ඒක ඉතින් තමන් කල්පනාවෙන් ප්‍රඥාවෙන් ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි ඒක ඒ සිනහ අපිට අර මොකද්ද මේ වතුර ගමන් කරන්නේ පල්ලෙහාට වගේ අර උඩුගම් බලා ගමන් කරන එක අමාරුයි ඒක නිසා අපි බොහොම ධෛර්යයෙන් වීරයෙන් යන්න ඕන ගමනක් පිටිනම් හොඳටම පැහැදිලි මම මීට කලින් කියලා තියෙනවා මං අවස්ථා දෙක තුනකදීම මේ ගැන සෑහෙන වීරය aran තිනවා නමුත් මේ වෙලාවේ තමයි ටිකක් ඉදිරියට යන්න පුළුවන් මේ හැමෝටම පින් සිද්ධ වෙනවා. ඇත්තට මේ සාකච්ඡා මණ්ඩපයේ එකට ලොකු මේ අත්වලක් කියලා නම් කියන්න ඕනේ. හොඳයි එහෙමනම් සමන් ගෞරවයෙන් සත්‍යත්වයට මෙන්න සත්‍යත්වානේ මම අද අවස්ථාව දෙන්න බැලුවා හැම දිනකටම අපි සත්‍යයෙන් කියවිච්ච කාරණාවට සත්‍යත්වා අධ්‍යයනයක් එකතු කරන්න තියෙනවා නම් මම තම ගෞරවයෙන් ආරාධනා කරනවා. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. සාකච්ඡාවට තවදුරටත් සම්බන්ධ විය යුතුයයි මා හිතන්නේ. ප්‍රමාර්ගය පැහැදිලි. මාර්ගය පැහැදිලි. ප්‍රතිපදාවට ඇතුල් වීම අවශ්‍යමයි. තථාගතයන් වහන්සේ දේශනා කළේ වේ ආදි කල්යන <clears throat> පටන් ගන්නකොටම රස දැනෙනවා ඒ නිසා ඒක කල්යාණ මිත්‍රෝ හොයාගෙන ලං වෙන්න පුළුවන් සම්පූර්ණ සරෙන්ඩ වෙන්න එපා කිසිම කෙනෙකුට දැනට ධර්මයට පමණක් සත්‍යතාවයෙන් වහන්සේ පමණක් නැඹුරු වෙලා හොයා බලන්න. ඒකට කෘතඥතා පූර්වක අපිට යන්න පුළුවන්. කෘතඥතාව අත්‍යවශ්‍යමයි. දිත්ත ඒකේ තම මුල්ම තැන. ඒකත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. අයින් කරන්න දෙයක් නැහැ. අයින් කරන්න දෙයක් නැහැ පුළුවන්. කෙනෙක්ා ගැන තීරණය කරන්නත් එපා. මේ වචන කියන තරමටම ඔහු ඇතින්ට නෑ ඉඳපොන නමුත් යා යා හැටි දුරක් ගිහින් තියෙනවා ඒ නිසා සම්මා සම්බුදු සරණයි ඊළඟ සතිය අපිට තියෙන පොට්ටපාද සූත්‍රය කියවන්න වෙන අධ්‍යාවකට හැරෙනවා ගමන් මාර්ගයේ එක එක සූත්‍ර වල එක එක විදි සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා වලින් අප දිනුවෙමු අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි පිරිසි සිතින් කියන දැහැමි පැතුම් සහ අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීම ඊට වඩා වැඩියි අප අප ගැනම තම තමන් ගැන මේ අදිෂ්ඨාන සහ ප්‍රාර්ථනා කරමු මේ ජීවිතේ මේ භවයේ මේ ශිර දරා පෝෂණය කළ මෑණියන් සාංශාරික වශයෙන් සූපත්ව ලබත්තා ප්‍රියානන්ද පරමෝ යහපතම දකිත්තා මේ පුණ්‍ය චේතනා කුසල චේතනා ධර්ම චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමකට දුරටත් භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා දෛනික දීපයේදී ඇතිවෙන කායික වේදනා මානසික වේදනා අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි ඒවා නැගෙන තරමට ඒවා මතුවෙන තරමට ඒවට සත්‍යමත් මුහුණ දෙන්න තරම් චිත්ත ශක්තියක් ලැබීවා සසර වසනතුරු සුගති සම්පත් මෙහිමි වේවා කල්‍යාණ ගුණයන්ගෙන් පිරිපුන් උදාර්ගති පැතුම් වලින් යුතු මිත්‍රයන් සහ මිතුරියන් පමණක් ඇසුර ලැබේවා. අපේ සිත්වල තව දුරටත් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ක්‍රමයෙන් මොහු කරගොස්. අපේසුවේ සඳහා අප්‍රමාණ ප්‍රජාවකට නිරාමිස මෙහෙයක් සිදු කරන සදාත් පරම ශාන්ත සුඛේ නිබ්බානය අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රන් වුණාට පිං බුදු සරණයි බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු